ඒ කාලයේහි මේ දීඝා වූ කියන උපාසකතුමා අසනීපෙන් සිටියේ බලවත් දේශ ගිලන් වෙලා හිටියේ. අතින් මේ දීඝා උපාසකතුමා තමන්ගේ පියා ඒ කියන්නේ ජෝතික කියන ගෘහපතිතුමාට කතා කරලා කිව්වා ගෘහපතිතුමනි ඔබ යන්න බුදුරජාණන් වහන්සේ වෙත ගිහිල්ලා මගේ වචනයෙන් භාග්‍යතුන් වහන්සේගේ පා ශිරසින් වන්දනා කරන්න. වැඳලා මෙහෙමත් කියන්න ස්වාමීනි දීගා උපාසකතුමා අසනීපෙන් ඉන්නේ. බලවත් ලෙස ගිලන් වෙලා ඉන්නේ. ඒ නිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අනුකම්පා කර බැරිව මේ දීගා උපාසකතුමාගේ නිවසට වැඩම කරනවා නම් යහපතයි කියලා මතක් කරන්නයි කියලා කිව්වා. හොඳයි දරුවෙයි කියලා මේ පියා අර දීගා උපාසකතුමාගේ වචනේ බුදුරජාණන් වහන්සේව හමු වෙන්න ගියා ගිහිල්ලා වන්දනමාන කරලා පැත්තකින් අසුන් අරගෙන කිව්වා ස්වාමීනි දීගා උපාසකතුමා අසනීපෙන් ඉන්නේ බලවත් ලෙස ගිලන්තත්වයෙන් ඉන්නේ භාගතුන් වහන්සේගේ පාතිරසින් වන්දනා කරනවා වන්දනා කරලා මෙසේ පවසා සිටිනවා ස්වාමීනි භාගතුන් වහන්සේ දීගා උපාසකතුමාගේ නිවසට අනුකම්පා පෙරදරිව වැඩම කරනවා නම් යහපතයි කියලා. ඉතින් භාගතුන් වහන්සේ ආරාධනාව ඉවසවදාලා. භාගතුන් වහන්සේ අනතුරුව පාත්‍ර සිවුරු අරගෙන දීඝා උපාසකතුමාගේ නිවසට වැඩම කළා. වැඩම කරලා පැනූ වාසනේ වැඩමුණා. ආසින් වැඩ ඉඳලා දීඝා උපාසකතුමාගෙන් එනවා කොහොමද අසනීප තත්ත්වයන් නිවසන්න පුළුවන්ද යැපෙන්න පුළුවන්ද දුක් වේදනා අඩු වෙනවද නැත්නම් වැඩි වෙනවද යන ආදි වශයෙන් කියලා ඇරුවා ඒ ගමන මේ පාරකතුමා ඉඳන්ක ස්වාමීන් ඉවසන්න අමාරුයි ජීවිතේ පවත්වන්න අමාරුයි මේ දුක් වේදනා එන්නේ නැම වැඩි වෙනවා අඩු වීමක් නැහැ කියලා කිව්වා භාගතුන් වහන්සේ ගමන වදාලා එහෙමනම් දීඝාවෝ මෙසේ හික්මෙන්න ධම්මෙහි මෙසේ හික්මෙන්න බුද්ධේ අවිච්ඡා ප්‍රසාදේන සමන්නාගතෝ භවිස්සාමි මම බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වූ එක් වන්නෙමි. කොහොමද මේ භාගතුන් වහන්සේ අරහන්ත සම්මා සම්බුද්ධේ විද්‍යාචරණ සම්පන්නේ සුගතය ලෝකවිදූය සත් අනුත්තර පුරිස ධම්ම සාරකේ සත්‍යාදීව මනුස්සානං බුද්ධේ භගවතේ කියලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වෙන්නට යුක්ත වූ එක් වන්නට ධර්මයේ හික්මෙන්. ඒ වගේම ධර්මයේ කෙරෙහි ආරි සංඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වූ එක් වන්නේ කියලා විශේෂ ධර්මයේ හික්මෙන්. ඒ වගේම අරියකාන්ත ශීලයෙන් යුක්ත වන්නේ මේ කියලා ධර්මයේ හික්මෙන් කියලා වදාලා. අරියකාන්ත ශීලයේ කියන එක මතකනේ පැහැදිලි කළේ කොහොමද? බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා කැමති වෙන විදිහේ ශීලයට තමයි අරියකාන්ත ශීලය කියලා කියන්නේ. ඉතින් බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා කැමති වෙන ශීලය කියලා කිව්වේ කොහොම ශීලයක්ද? සිල්පද නොකඩුණු සිදුරු නොවුණු සල්ලම් පළුදුක් ඇති නොවුණු නිදොස් වූ පිරිසිදු සීලයටයි අතින් මොකද ඒ සීලෙන් අදහස් කළේ සෝතාපන්න ආර්යයන් වහන්සේගේ සීලය. මොකද ඒකට හේතුව ආර්යයන් වහන්සේලා භවාන්තරයේදීවත් මේ ප්‍රාණඝාතයක්, සොරකමක්, කාමයන් හිවරදවා හැසිරීමක්, බොරු කීමක්, සුරාපානය කරන්නේ නැහැ. ඒ වයින් අනිවාර්යයෙන්ම සෝවාන් ආර්යයන් වහන්සේ මිදිලා සිටින්නේ. භවාන්තරයේදීවත් ඒ දුෂ්චරිත වලටපත් වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒකයි මේ අරියකන්ද සීලය කියලා කියන්නේ. එවන්දෝ සීලයෙන් යුක්ත වන්නේ මේ කියලා ධර්මයේ හික්මන මේ හික්මන හැටියට භාගතුන් වහන්සේ වදාලා. එතකොට මේ දීඝා උපාසකතුමා කියනවා යානිමානි භන්තේ භගවතා ජත්තාරි සෝතාපට්ඨියංගානි දේශිතානි සංවිඥාන්තේ ධම්මාමයි. ඒ කිව්වේ ස්වාමීනි දැන් ওই භාගතුන් වහන්සේ කිව්වේ සෝතාපට්ටි අංග හතර ගැන්නේ භාගතුන් වහන්සේ වදාළ සෝතාපට්ටි අංග හතර මේ පාදකතුමා තියෙනවා මා තුළ විද්‍යමාන වෙනවා අහංචිතේ අහංචිතේසු ධම්මේසු සම්දිස්සාමි මමත් මේ ධර්ම තුල වාසය කරනවා කියලා යත් මේ සෝතාපට්ටි අංග හතර ගැන සඳහන් කළා ආසේ ඒගමන භාගතුන් වහන්සේ වදාළා තස්මාති හේතුන් වේගා වූ ඉමේසු චතුසු සෝතාපට්ඨියංගේසු පටිච්චාච විද්‍යාභාගයේ ධම්මේ උත්තරින් භාවීයාති ආමි. යම් කෙනෙක් තුළ මේ සෝතාපට්ඨියංග සම්පූර්ණත්වයටපත් වෙලා තියෙනවා නම් ඊළඟට මොකද කරන්න ඕනේ කියලායි භාග්‍යතුන් වහන්සේ වදාළේ. මේ සෝතාපට්ඨියංග හතර තියෙනවා නම් එහි පිටා මෙන්න මේ කියන විද්‍යාභාගීය ධර්ම ඉස්සරහට වඩන්න කියලා වදාළා. ඉතින් භාග්‍යතුන් වහන්සේ එයින් වදාලේ දැන් දීඝා උපාසකතුමා ප්‍රකාශ කර හිටියේ කුමක්ද තමන් මේ සෝතාපට්ටි අංග හතරෙන් යුක්තව ඉන්නවා කියන්නේ සෝතාපන්න ආර්යයන් වහන්සේ නම. එනිසා භාගතුන් වහන්සේ වදාලා ඒ සෝතාපට්ටි අංග හතරේ පිළිපෙළ එනම් මතුවට වැඩි යුතු ධර්ම දියුණු කරන්නේ කියලා. මොනවද දියුණු කරන්න කියලා කිව්වේ? විද්‍යාභාගීය ධර්ම හයක් තියෙනවා ඒවා දියුණු කරන්න කියලා කිව්වා. විද්‍යාභාගීය ධර්ම කියන්නේ මොනවද? විද්‍යාභාගීයේට විද්‍යා කොටහාසිකේ. ඒ කියන්නේ විද්‍යා කොටසට අයිතිවල. විද්‍යාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයටනේ. ඒක චතුරාර්ය සත්‍ය අවබෝධයට අයිතිවල. ඒ කොටසට අයිතිවල කියන එක තමයි විද්‍යාභාගීය කියලා කිව්වේ. මෙන්න මේ විද්‍යාභාගීය ධර්ම මතුවට වඩන්න ඉදිරියට වඩන්ද කියලා කිව්වා. මොනවද විද්‍යා භාව්‍ය ධර්මහය කියලා කියන්නේ? භාගතුන් වහන්සේ එක එක වදාලා ඉද සංදේහාව සබ්බ සංඛාරයේසු අනිච්ඡානුපාසී විහෙරාහි. දීගාව මෙහි ඔබ සියලු සංස්කාර අනිත්‍ය වශයෙන් දකින්න. දකිමින් වාසය කරන්න ඕන එක විද්‍යා භාව්‍ය ධර්මය. කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා උපකාරී වන එක ධර්මතාවක් කුමක්ද සියලු සංස්කාර අනිත්‍ය වශයෙන් දකිමින් වාසය කිරීම. එතකොට සංස්කාර කියලා කිව්වේ මෙතන සංස්කාර කියලා කියන්නේ හේතුන් නිසා හටගන්නා ධර්ම වලට මෙතන සංස්කාර කියලා කියන්නේ. එතකොට මෙතනට අයිති වෙනවා මේ ත්‍රි භූමික සියලුම සංස්කාර ධර්ම. ත්‍රි භූමික කියලා කියන්නේ කාමාවචර රූපාවචර අරූපාවචර වශයෙන් තියෙන සියලුම නාම ධර්ම රූප ධර්ම මෙතනට අයිති. ඒවා අනිත්‍ය වශයෙන් දකින්න කියලා වදාළ අනිත්‍ය කියලා කියන්නේ ඇතිව වහා නැතිවන ධර්ම හැටියට දකින්නේ කියලා වදාළා. ඒ වගේම අනිත්‍ය දුක්ඛ සංඤේ අනිත්‍ය උදේ දුකයි කියන සංඥාව වඩන්නේ කියලා වදාළා. දුක්ඛේ අනත්ත් සංඤේ දුක්ඛෝදේ අනාත්මයි කියන සංඥාව වඩන්නේ කියලා වදාලා. කියන්නේ අනිත්‍ය දුක්ඛෝදේ තමන්ගේ වසඟෙහි පවත්වන්න පුළුවන් දේ නෙමෙයි ස්වාමීත්වයෙන් පවත්වන්න පුළුවන් දේ නෙමෙයි කියලා ඒ සංඥාවත් වඩන්නේ කියලා වදාලා. ඒකට තුනයි. අනිත්‍යානුපස්සී අනිත්‍ය දුක්ඛ සංඥේ දුක්ඛේ අනත්ත් සංඥේ. ඊළඟට පහාන සංඥේ. පහාන සංඥාවත් වඩන්නේ කියලා වදාලා. මොකද්ද? පහාන සංඥා කියන්නේ. පහාන සංඥා කියන එක ගිරිමානන්ද සූත්‍රයේහි විස්තර කරනවා මෙහිදී කාම විතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ විහිංසා විතර්කයක් හෝ වෙනත් මොකක් හරි ඕනෑම ලාමක අකුසල විතර්කයක් ආවොත් ඒක නුවණින් සලක සලකා ඒ කියන්නේ ඒවා ආදීනව නුවණින් සලක සලකා දුරු කරමින් වාසය කරන එක තමයි පහාන සංඥා කියලා කියන්නේ කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක ආදී අකුසල ධර්ම අකුසල විතරක නුවණින් සලක සලකා දුරු කරමින් වාසය කිරීමට කියනවා පහාම සංඥාවය කියලා. ඊළඟට පස්වෙනි එක තමයි විරාග විරාග සංඥා කියලා කියන්නේ. පළවෙනි එක නිරෝධ සංඥා. විරාග සංඥා නිරෝධ සංඥා කියලා කියන්නේ විරාග සංඥා කියලා කියන්නේ දැන් මේ දීඝා උපාසකතුමා සෝතාපන්න ආර්යයන් වහන්සේ නමක්නේ. ඉතින් එතුමන් වහන්සේ නිර්වාණ ධාතුව සෝවාන් මාර්ගඥාණයෙන් අද්දුට කෙනෙක්. ඒ නිසා එතුමන් වහන්සේට පුළුවන් මේ නිර්වාණ ධාතුවේහි තියෙන ශාන්ත ප්‍රණීත භාවය සලකන්න. ඒ කොහොමද? ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සම්භෝපදී පටිනිස්සග්ගෝ සංහස්සය විරාගෝ නිබ්බානං එයන් කියන්නේ මේ සියලු සංස්කාර ධර්මයන්ගේ දින සබ්බ සංඛාර සමතෝ සංසිඳීමේ කියන සම්භූපදී පටිනිස්සග්ගෝ කාමාදී උපදීන් දුරු කිරීමේ කියන සංහප්පය કૃષ્ණාව ඉතිරි නැතුව ශේ කිරීමෙන් අත්දකින්න ලැබෙන මේ විරාග සංඛ්‍යාත වූ නිර්වාණ ධාතුව ශාන්තයි ප්‍රණීතයි කියලා ඒ නිර්වාණ ධාතුවේ තියෙන ශාන්ත ප්‍රණීත භාවයේ අර විරාග සංඥාව මුල් කරගෙන මේ නුවණින් සලකමින් වාසය කරනවා. ඉතින් නිරෝධ සංඥාවත් ඒ වගේමයි. ඒතං සම්තං ඒතං ප්‍රණීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ සංඝාක්ඛයෝ නිරෝධෝ නිබ්බානයි. ඉතින් අතනේ වෙනස තියෙන්නේ අර විරාගයේ මුල් කරගෙන නිර්වාණ ධාතුවේ ශාන්ත ප්‍රණීත භාවයේ සිහි කිරීම විනා විරාග සංඥාව වෙනවා. නිරෝධය මුල් කරගෙන නිර්වාණ ධාතු විශාන්ත ප්‍රණීත භාවයේ සිහි කිරීම නිරෝධ සංඥාව වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට අනිත්‍ය සංඥා, අනිත්‍ය දුක්ඛ සංඥා, දුක්ඛේ අනාත්ම සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා කියන ওই සංඥා හය වඩන්නේ කියලා වදාළා. මේ සංඥා හයට කියන පොදු නම මොකක්ද? විද්‍යා භාගීය ධර්ම කියන එකයි. තියෙන්නේ. එවං හිතේ දීඝාව සීකිතබ්බා. හොනන් දීඝාව මේ ධර්ම වඩමින් ඉන්න කියලා මේ ධර්ම වඩන්න ධර්මයේ මෙසේ හික්මන්නේ කියලා භාවිතුන් වහන්සේ වදාලා. ඉතින් එහෙම වදාළාම මේ දීඝා උපාසකතුමා කියනවා යේ මේ භන්තේ භගවතාච විද්‍යා භාවිය ධම්මා දේශිතා සංවිඥාන්තේතේ ධම්මමයි ස්වාමීනි දැන් භාගතුන් වහන්සේ ඔය කියාපු විද්‍යාභාගීය ධර්ම හයත් මා තුළ විද්‍යමාන වෙනවා කියලා මේ පාසකතුමා සඳහන් කළා. අහංච තේසු ධම්මේසු සම්දිස්සා. මමත් මේ ධර්ම තුළ පිහිටා වාසය කරනවා. අපිට මේ භාන්තේ ඒවන් හෝදී වුණත් ස්වාමීනි මට මෙන්න මෙහෙම දෙයක් මෙහෙම දෙයක් හිතේ තියෙනවා. මොකද්ද මා හේවායන් ජෝතිකෝ ගහපති මමච්චේන විඝාතං ආපජ්ජති. මම කියන ස්වාමීනි මට මේ අපේ පියතුමා මේ ජෝතික ගෘහපතිතුමාට මගේ මරණයෙන් පස්සේ වෙහසක් කරදරයක් නොවේවා කියන මෙන්න මේ අදහස හිතේ තියෙනවා ඒක. එතකොට දැන් මේ මේ වෙනකොට දීගා උපාසකතුමා බොහොම ඊළම් තත්ත්වයේ හිටියේ සමහරවට මරණාසන්න ලකුණු පහළ වෙලා තියෙන්න ඇති. ඉතින් මේ උපාසකතුමාට ටිකක් හිතට කරදර වෙච්ච කාරණේ උනේ පියාගෙන තමන්ගේ මර තමන්ගේ මරණය හදිසියේ සිද්ධ වුණොත් මරණයෙන් පස්සේ පියාගෙන බලන්නේ කවුද කියලා සිතවිල්ලයි. ඒ ගමන ඒ පියත් නම් කියනවා මාතුංසාත දීඝාව ඒවම් මනසකාසී. පුතේ දීඝාව ඔබ එහෙම හිතන්න යන්න එපා. ඉංගතුංසාත දීඝාව යදේව භගවාහ සදේවතං සාදුකම් මානසිකාරෝ බුදුරජාණන් වහන්සේ යමක් කියනවාද ඔබ ඒක දිහි කරන්නේ. ඔබ මං ගැන හිතන්න යන්න එපා. දැන් මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ යමක්ද වදාළේ ඒක සිහි කරන්න කියලා කියෝ. බලන්න ඉතින් මේ පියත් හරි බුද්ධිමත් කෙනෙක් නේ. ඉතින් මේ එයාත් ඒ විදිහට තමයි උපදේශ දෙන්නේ. ඊට පස්සේ මොකද වුනේ? භාගතුන් වහන්සේ ඉතින් ඊට වඩා දෙයක් කියන්න තිබුණ නැහැනේ. භාගතුන් වහන්සේ මෙන්න මේ අවවාදයෙන් දිහිගාව පාසකතුමාට අවාද කරලා ආසනෙන් නැගිටලා පිටත් වුණා. පිටත් වෙලා නොබෝ වෙලාවක් යනකොට මොකද වුනේ? අර දිහිගාව පාසකතුමා අභාව ප්‍රාප්ත වුණා. ඊට පස්සේ බොහෝ භික්ෂුන් වහන්සේලා දීඝා උපාසකතුමා වෙත පැමිණියා. දීඝා උපාසකතුමා වෙත පැමිණිලා වන්දනමාන කරලා පැත්තකින් අසුන් ගත්තා. පැත්තකින් අසුන් ගත්ත ඒ භික්ෂුන් වහන්සේලා භාගතුන් වහන්සේට මෙසේ පවසා සිටියා. යෝසෝ භාන්තේ දීඝාවුනාම උපාසකෝ භගවතා සංකිට්ඨේනවා දෙනව දිතෝ සෝකාලගතෝ සස්සකාගති කෝවි සම්ප්‍රාය ස්වාමීනි භාගතුන් වහන්සේ මේ දීඝාව කියන උපාසකතුමා දිසා කෙටියෙන් අවවාදයක් කළානේ ධර්ම අවවාදයක් කළානේ ඉතින් එතුමා අභාවප්‍රාප්ත වුණා එතුමා මරණින් පස්සේ කොහෙද ගිහින් උපන්නේ කියලා වික්ෂුන් වහන්සේලා ප්‍රශ්න කළා භාගතුන් වහන්සේ පිළිතුරු දුන්න පඬිතෝ භික්කවේ දීඝා උපාසකුවා හෝසි. මහණෙනි මේ දීඝා උපාසකතුමා බොහොම නුවණැත්තෙක් පඬිතෙක්. මේ පඬිත කියලා කිව්වේ නුවණැත්තෙක් කියන එකයි. පච්චපාදී ධම්මා ධම්මස්සානු ධම්මං නැච මන් ධම්මාදි කරනං විහෙසේසි. නැත්නම් මේ ධර්මයේ හිමිකාරයෙක් වුණා එතුමා. තථාගතයන් වහන්සේම මේ ධර්මයේ මුල් කරගෙන වෙහෙසෙව්වේ නැහැ. කියන්නේ භාගතුන් වහන්සේට වැඩිය දීර්ඝ වශයෙන් අවවාද කරන්න දෙයක් තිබුණා ඒකයි වෙහෙසෙව්වේ නැහැ කියන්නේ. බොහොම සුළු අවවාදයක් කරන්න තිබුණේ. එතුමා එකෙන් ප්‍රයෝජන ගත්තා. දීඝාව භික්ඛ විපාසකෝ පංචාන්නං ඕරම් භාගියානං සංයෝජනානං පරික්ඛයා ඕපපාතිකෝ හෝති. දීඝා මහණෙනි දීඝා උපාසකතුමා ඕරම්භාවිය සංයෝජන පහ ප්‍රහාණය කරලා ඕපපාතිකව පහළ වෙන සුළුව නැවත කාම භාවයටපත් නොවන අනාගාමී තත්ත්වයටපත් වුණාය කියලා සඳහන් කළා. මොනවද ඕරම්භාවිය සංයෝජනය කියලා කියන්නේ? ඈ? කාම භවයේ කියන්නේ මේ කාම භවයට බැඳ සබන සංයෝජන වලට තමයි ඕරම් භාග්‍ය සංයෝජන කියලා කියන්නේ. කාම ධාතුවේ තියෙන කාම ධාතුවට බැඳ සබන සංයෝජන. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ කියලා සංයෝජන පහක් තියෙනවා. සංයෝජන කියන්නේ බැඳීම් කියන එකයි. ඉතින් බැඳීම් 10ක් වශයෙන් විග්‍රහ වෙනවා. දස සංයෝජන හැටියට. එයින් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිවි කියන සංයෝජන පහ තියෙන තාක්කල් කෙනෙකුට කාම දහසෙන් නිදහස් වෙන්න බෑ. එයා කාම ලෝකේ නැවත නැවතත් උපදිනවා. ඔය කියන ඕරම් භාගිය නැත්නම් කාම ධාතුවට බැඳ තබන සංයෝජන ප්‍රහාණය වෙච්ච කෙනෙක් නැවත කාම ධාතුවේ කොටස් වශයෙන් ප්‍රතිසන්දි ලබන්නේ. ඒකයි ඕරම් භාගිය සංයෝජන කියලා කියන්නේ ඕරම් භාගිය සංයෝජන. ප්‍රහීන වෙච්චාම අනාගාමීය කියලා කිව්වේ ඒකයි. අනාගාමී කියන්නේ නැවත කාම ධාතු උපතක් සඳහා ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙන්නේ නැහැ කියන එකයි. ඉතින් අනාගාමී වෙච්ච උතුමෙකුට තියෙන්නේ මොනවද කියලා? උද්ධම් භාගීය සංයෝජනයි. උද්ධම් භාගීය කියලා කියන්නේ ඉහළට. කියන්නේ රූප ලෝක අරූප ලෝක වලට බැඳ තබන සංයෝජන වලට තමයි උද්ධම් භාගීය සංයෝජනය කියලා කියන්නේ. එතනක් තියෙනවානේ පහක්. රූප රාග, අරූප රාග, මාන උද්දච්ච අවිජ්ජාව. ඉතින් එතකොට දැන් මේ දීඝා උපාසකතුමාට මරණ මාර්ගයේ ඉඳලා අර ඕරම් භාගීය සංයෝජන පහම ප්‍රහාණය කරගන්න ලැබුණා. ඉතින් ඒ සඳහා එතුමාට උපකාරී වුණේ මොකක්ද? අර විද්‍යාභාගීය ධර්ම පුරුදු පුහුණු කිරීම. අනිත්‍ය සංඥා, දුක්ඛ සංඥා, අනාත්ම සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා කියන හය. ඉතින් අන්නේ ගිහින්ද ඒක හොඳ අවවාදයක්. ඒකයන්ටින් යම් වෙලාවක ලෙඩැඳට වැටෙන ලෙඩැඳට වැටෙනකම් ඉන්න අවශ්‍ය නැහැ. නිරන්තරයෙන්ම මේ සංඥාහය පුරුදු පුහුණු කළ යුතුයි. අසින් දැන් මේ අටකතාවේ ගැන විස්තර කරනවා දැන් විද්‍යාභාගීය ධර්මහායි භාවිතුන් වහන්සේ වඩන්න කියලා කිව්වේ ඒව මාස උපරිචින්නම් මග්ගාන විපස්සනා සතිතා. දැන් මෙතුමා සෝතාපන්න වෙලානේ හිටියේ එතන හිතන් ඉදිරියට දියුණු කළ යුතු මාර්ග මාර්ගත්‍රය කියන්නේ සකදාගාමි අනාගාමි අරහත් කියන ඉදිරි මාර්ග ඵල තුන සඳහා වැඩි යුතු විදර්ශනාව තමයි මේ විද්‍යා භාගීය ධර්ම හයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. එතකොට ඒකෙන් පේන්නේ විද්‍යා භාගීය ධර්ම හය වඩනවා නම් පැහැදිලි විදර්ශනා මාර්ගයක්. එතකොට ඉදිරි මාර්ග තුන සඳහා නොවේ යට මාර්ගය කියන්නේ සෝවාන් මාර්ගය සඳහා මේ විද්‍යා භාග්‍ය ධර්ම වැඩිම ඒකාන්තයෙන් උපකාරී වෙනවා. ඒක නිසා ඒක නිරන්තරයෙන් වැඩිම විදර්ශනානුවන දිනු කර ගන්නට උපකාරී වෙන පිළිවෙලක් කියන එක තේරුම් ගන්න පුළුවන්. ඉතින් අනිත් කාරණේ තමයි එතකොට දැන් මේ මෙතුමා දීඝා උපාසකතුමා මරණ මංජකේ ඉඳගෙනත් මේ විද්‍යා භාග්‍ය ධර්ම වැඩුවා පුරුදු පුහුණු කළා. ඒ නිසා මේ ලෙඩ ඇඳට වැටිච්චහම මෙන්න මේ කාරණේ මේ උපදේශයේ හොඳට මතක තියාගන්නට ඕන. එතකොට පුළුවන් හැටියෙන් සංස්කාර ධර්ම වේදාවෙන් කරගෙන නාම ධර්ම රූප ධර්ම වේදාවෙන් කරගෙන ඒ සියල්ල අනිත්‍ය වශයෙන් වහා ඇතිව නැති යන ධර්මය ඊළඟට ඒ සියල්ල පීඩාකාරී විහෙස කර දුක් වූ ධර්මය ඒවා තමන්ගේ වශයෙන්ෙහි පවත්වන්න බැරි අනාත්ම දෙය කියලා නුවණින් සලකන. ඉතින් මෙසේ නුවණින් සලක සලකා ඉතින් මේ සංස්කාර ධර්ම මුල් කරගෙන කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක ආදී නාම කක්ෂර විතරක ඇති වෙනවා නම් ඒවත් නුවණින් සලක සලකා දුරු කරමින් වාසය කරනවා. එතකොට එහෙම දුරු කරමින් වාසය කරන කෙනෙකුට මේ සංස්කාර ධර්මයන්ගේ තියෙන ආදීනව වැටහීමෙන් සංස්කාර නිරෝධයේ නිර්වාණ ධාතුවේ තියෙන ශාන්ත සැපය සිහි කරන්න පුළුවන්. එතකොට නිර්වාණ ධාතුවේ ශාන්ත සැපය සිහි කරන ශ්‍රාවකයාගේ සිත වඩා වඩාත් නැඹුරු වෙන්නේ සංසාර පැවැත්මෙන් නිදහස් වීම කියන්නේ නිර්වාණ ධාතුව පැත්තට. ඉතින් අන්න ඒක නිසා ඒ උපදේශය ඊටාම වටිනවා. මොකද මේ අසනීප වෙච්ච වෙලාවක ලෙඩ ඇඳට වැටිච්චාම මරණ මාංශකීට වැටිච්චාම කලියුත්තේ කියන එක. අනතුරුව සඳහන් වෙනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මුල් කරගත් දේශනාව සාරිපුත්‍ර සූත්‍රයේ නමින්. සාරිපුත්‍ර ස්වාමින් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේ එක් අවස්ථාවකදී සවැත්නුවර ජේතවනාරාමේ වැඩ වාසය කළා. ඉතින් ආනන්ද ස්වාමින් වහන්සේ සවස් කාලයේහි විවේකයෙන් නැගී හිටලා සාරිපුත්‍ර ස්වාමින් වහන්සේ වෙත පැමිණියා. පැමිණිලා සාරිපුත්‍ර ස්වාමින් වහන්සේ සමග පිළිසඳර කතා බහේ යෙදුණා. පිළිසඳර කතා බහේ යෙදিলা පැත්තකින් අසුන්ගෙන ආනන්ද ස්වාමීන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට මෙසේ පවසා සිටියා ආස්මත් සාරිපුත්‍රයන් වහන්සේ කවරනම් ධර්ම වලින් යුක්ත වීම නිසාද කෙනෙක් සතර අපායටපත් වෙන්නේ නැත නියත වශයෙන්ම සම්බෝධිය පිහිටකටගෙන ඉන්න අය කෙනෙක් සෝතාපන්නයි කියලා කියන්න සුදුසු වෙන්නේ භාගතුන් වහන්සේ ඒ සම්බන්ධයෙන් කොහොමද කියා තියෙන්නේ කියලා හෙව්වා. ඉතින් දැන් යම් කෙනෙක් ගැන කියනවා නම් මේ තැනත්තා සෝතාපන්නයේ සතර පායෙම වෙන කෙනෙක් කියත වශයෙන්ම නිවන් දකින්න කෙනෙක් කියලා කුමන ධර්මයන්ගෙන් යුක්ත වීම නිසාද භාගතුන් වහන්සේ කෙනෙක් සම්බන්ධයෙන් මෙහෙම කියන්නේ කියලා ප්‍රශ්න කළා. ඉතින් සාරිපුත් ස්වාමීන් වහන්සේකට පිළිතුරු දුන්න චතුර්ණං හෝ ආවසෝ ධම්මාන සමන්නාගමන හේතු ඒවමයන් පජා භගවතා යාකතා සෝතාපන්නෝ සෝතාපන්න අයිනිපාත ධම්මා නියතා සම්බෝධිපරාය. එන් කියවේ ආශ්‍රතුනේ ධර්ම හතරකින් යුක්ත වීම නිසා තමයි භාවිතුන් වහන්සේ මේ ප්‍රජාව සම්බන්ධයෙන් මේ අය සෝතාපන්නේ සතර අපායේ නොඇතෙන අය නියත වශයෙන්ම නිවන් දකින්න සම්බෝධිය පිහිට කරගෙන ඉන්න අය කියලා ප්‍රකාශ කරන්නේ කරුණු හතරකින් යුක්ත වීම නිසායි. මොනවාද ඒ කර්ම හතර මොනවාද ඒ ධර්ම හතර කියලා චාරිපුත්‍ර ස්වාමින් වහන්සේ මේ සෝතාපට්ටි අංග හතර ගැන සඳහන් කළා. මොනවාද සෝතාපට්ටි අංග හතර කියන්නේ? බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන අචල ප්‍රසාදය, ධර්මයේ කෙරෙහි තියෙන අචල ප්‍රසාදය, ආරි සංඝ රත්නයේ කෙරෙහි තියෙන අචල ප්‍රසාදය හා අරියකාන්ත සීලය ඔන්නය හතර. මෙන්න මේ ධර්ම හතරෙන් යුක්ත වීම නිසායි බුදුරජාණන් වහන්සේ ලෝකයා ගැන සම්ප්‍රජාව ගැන සඳහන් කරන්නේ මේ ධර්ම හතරෙන් යුක්ත වෙන අය සෝතාපන්නය සතර පාය නොයටම සුළු අය නියත වශයෙන්ම සම්බෝධිය පිහිට කොට ඇති අය කියන්නේ. ඉතින් මෙතන සම්බෝධිය පිහිට කොට ඇති අය කියලා කියන එක. ඉතුරු මාර්ග ඵල තුන පිළිප කරගෙන ඉන්නේ. එතකොට සෝතාපන්න වෙච්ච කෙනෙක් කොහොම නමුත් ඉතිරි මාර්ග ඵල තුන අනිවාර්යයෙන්ම ඉදිරියේදී ලබා ගන්නවා. ආන්නයි සම්මෝධිය පිටකොට ඇති ඉන්නයි කියලා කියුවේ. ඊළඟට නැවතත් සඳහන් වෙනවා සාරිපුත්‍ර ස්වාමින් වහන්සේ මුල් කරගත් දේශනාව. භාග්‍යතුන් වහන්සේ වෙත සාරිපුත්‍ර ස්වාමින් වහන්සේ පැමිණලා භාග්‍යතුන් වහන්සේට වන්දනමාන කරලා පැත්තකින් අසුන් ගත්තා. පැත්තකින් අසුන් ගත්ත සාරිපුත්‍ර ස්වාමින් වහන්සේගෙන් භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්නයක් විමසා වදාළා. මොකද්ද ප්‍රශ්නය? සෝතාපට්ටි අංගං සෝතාපට්ටි අංගං තේදං සාරිපුත්ත උච්චති කතමන්නුකෝ සාරිපුත්ත සෝතාපට්ටි අංගං සාරිපුත්ත මේ සෝතාපට්ටි අංග සෝතාපට්ටි අංග කියලා කියනවා මේ සෝතාපට්ටි අංග කියලා කියන්නේ මොනවටද? කවර ධර්මයන්ටද කියලා ප්‍රශ්න කළා. යන්නේ සඳහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පිළිතුරු දුන්නා. සත්පුරුෂ සංශයෝ හෝහි භන්තේ සෝතාපට්ටි අංග. සද්ධාම්ම ශ්‍රවණං සෝතාපට්ටි අංගං. යෝනිසෝ මනසිකාරෝ සෝතාපට්ටි අංගං. ධම්මානුධම්ම පටිපත්ති සෝතාපට්ටි අංගං. මෙතනදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සෝතාපට්ටි අංග ගැන විමසුවාම පිළිතුරු දුන්නේ කොහොමද? සත්පුරුෂය සුර සෝතාපට්ටි අංගය. සද්ධර්ම ශ්‍රවණේ සෝතාපට්ටි අංගය. යෝනිසෝ මනසිකාරය සෝතාපට්ටි අංගයක් ධර්මානුධර්ම ප්‍රතිපදාව සෝතාපට්ටි අංගයක් මෙන්න මේවා සෝතාපට්ටි අංගයි කියලා මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පිළිතුරු දුන්නා. භාගතුන් වහන්සේ පිළිතුර බාරගත් සාදු සාදු සාරිපුත්‍ර සත්පුරුෂ සංසේවෝ හි සාරිපුත්‍ර සෝතාපට්ටි අංගං සද්ධම්මස්සවණ යෝනිසෝ මනසිකාරෝ ධම්මානුධර්ම ප්‍රතිපatti සෝතාපට්ටි අංගං කියලා සත්පුරුෂ ඇසුර, සද්ධර්ම ශ්‍රවණේ, යෝනිසෝ මනසකාරය, ධම්මානුධම් ප්‍රතිපදාව කියන මේවා සෝතාපට්ටි අංග හැටියට භාගතුන් වහන්සේ සම්මත කළා. එතකොට දැන් පේනවා එහෙමනම් මේ සෝතාපට්ටි අංග කිව්වහම බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන අචල ප්‍රසාදේ, ධර්ම රත්නය කෙරෙහි ආරිසංග රත්නය කෙරෙහි තියෙන අචල ප්‍රසාදේ වගේම අරියකන්ත සීලය කියන මේ හතරක් සත්පුරුෂය ඇසුර, සද්ධර්මාශ්‍රවණ, යෝනිසෝ මනසිකාරය, ධර්මානුදාන ප්‍රතිපදාව කියන මේ හතරත් ගන්න පුළුවන්. තේරෙනවද? ධර්ම කොටස දෙකක් එකම නමින් හැඳින්වෙනවා. ඒක ගැන අට කතාවේ විස්තර කරනවා සෝතාපට්ටි අංගාන්ති සෝතාපට්ටිය කුබ්බභාග පටිලාභංගං. අපට සෝතාපන්න වීම සඳහා පූර්ව භාග වශයෙන් උපකාරී වන ධර්ම සෝතාපට්ටි අංග හැටියට හඳුන්වන්න පුළුවන්. සත්පුරුෂ ඇසුර, සද්ධර්ම ශ්‍රවණේ, යෝනිසෝ මනසිකාරේ, ධර්මානුධර්ම ප්‍රතිපදාව කියන මේ හතර සෝවාන් වීම සඳහා పూర్ව භාග වශයෙන් සෝවාන් වෙන්න ඉස්සෙල්ලා ඒ සඳහා මූලික වශයෙන් අවශ්‍ය වෙන කාරණා. ඒවට සෝතාපට්ඨියංග කියන්න පුළුවන්. බුද්ධේ ආවෙච්ච අපසාදාදීව පන පටිලද්ධ ගුණා සෝතාපන්නස අංගනා අංගා නාම. එතකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන අචල ප්‍රසාදයේ ධර්ම රත්නය, ආරිසංග රත්නය කෙරෙහි තියෙන අජල ප්‍රසාදී අරියකාන්ත සීලය කියන මේ අංග හතර සෝතාපට්ටි අංග නාමයෙන් හැඳින්වෙන්නේ කුමන කාරණයක් නිසාද? ඒවා සෝතාපන්න ආර්යයන් වහන්සේගේ ගුණ නිසා ඒවට සෝතාපට්ටි අංග කියලා කියනවා. හරි. එතකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති කරගන්න අජල ප්‍රසාදී ආදී ඒ අංග හතර සෝතාපට්ටි අංග කියන්නේ සෝතාපන්න ආර්යයන් වහන්සේගේ ගුණ බැවි. හරි ඒ නිසා ඒව සෝතාපට්ඨියංගයි. ඊළඟට සත්පුරුෂයසුර ධර්මාශ්‍රවණය යෝනිසෝ මනසිකාරයේ ධර්මානුධාන ප්‍රතිපදාව ඒවට සෝතාපට්ඨියංග කියලා කියන්නේ සෝවාන් වෙන්න ඒවා උපකාර වන නිසා අවශ්‍ය නිසා මේ දෙපැත්ත. තේව පනසෝතාපට්ඨියංගං ත්‍යාගත සත්‍රායන් දින්නම්පි වචනස්සෝ. අන්න ඒක තමයි මේ මේ ධර්ම කොටස දෙකේ සාමාන්‍ය අදහස වචනාර්ථය. ළඟට කියනවා සපුරුෂේ සංසේව සංසේවන්තෝ භජතෝ පරිපාසන්තෝ ධම්මං සුනන්තෝ යෝනිසෝ මනසිකරන්තෝ ධම්මාන ධම්මං උපභාග ප්‍රතිපදං පටිපජ්ජන්තෝ සෝතාපට්ඨින් පටිලබති इति සප්පුරිස සංසේවාදය සෝතාපට්ඨිය අත්ථායංගම් සෝතාපට්ඨිය අංගනා දැන් ඒ කියුවේ සත්පුරුෂ ඇසුර සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරේ ධර්මානුධර්ම ප්‍රතිපදාව මුලට අවශ්‍යයි සෝවාන් වීම සඳහා අන්න ඒක නිසා ඒවට සෝතාපට්ඨියංගය කියලා කියනවා. ඒ උදාහරණයක් ඇටියට බලන්න මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගත්තාම මේ බුදු ශාසනයෙහි ශ්‍රාවකයන් අතර ප්‍රඥාවන්තම භික්ෂුන් වහන්සේ ශ්‍රද්ධාවන්තම ශ්‍රාවකයන් වහන්සේ ප්‍රඥාවන්තම ශ්‍රාවකයන් වහන්සේ ප්‍රඥාවන්තම භික්ෂුන් වහන්සේ. ඉතින් එතුමන් වහන්සේට වුණත් මේ කියන අංග අවශ්‍ය වුණා සෝතාපට්ටි ඵලයට පත්වීම සඳහා බුදුරජාණන් වහන්සේට පමණයි සම්බුද්ධ ඥානයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කළ හැකි වෙන්නේ. එතකොට ශ්‍රාවකයෝ සෑම දිනාටම සතරපද ගාථාවක් ඇසිය යුතු වෙනවා. ඉතින් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සාරිපුත්ත පරිත්‍රාජකතුමා වින්න කාලේ අසජී මහරහතන් වහන්සේව දැකලා කල්පනා කළානේ මෙතුමන් වහන්සේ නම් මම හොයන විදිහේ විමුක්තිය ලබාගත් කෙනෙක් වෙන්න ඕන මෙතුමන් වහන්සේගේ මේ ස්වરૂපය බොහොම ශාන්තයි පහදින සුළුයි. නිසා මෙතුමන් වහන්සේ නම් විමුක්තිය ලබාගත් කෙනෙක් වෙන්න ඕනේ කියලා අසජී ස්වාමින් වහන්සේ පසුපසින් ගිහිල්ලා අසජී ස්වාමින් වහන්සේ දානි වරදල ඉවරනයින් පස්සේ අහුවානි තුමු වහන්සේගෙන් කියන බොහොම ප්‍රසන්නයි. ඒ වගේම සිරුරේ පැහැයත් පහදින සුළුයි ඉන්ද්‍රියන් ශාන්තයි තුන් වහන්සේ කවර විදිහේ ශාස්ත්‍රුන් වහන්සේ නමක් අසුරු කරන කෙනෙක්ද කවර විදිහේ ධර්මයක්ද මේ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරන්නේ කියලා ඇහුවාම අනතුරු අසජී ස්වාමීන් වහන්සේ කෙටියෙන් වදාළනේ මේ ධම්මා හේතු සබවා තේසං හේතුන් තථාගතෝ ආහයන ආදි වශයෙන් සතරපද ගාථාවක් ඒ සතරපද ගාථාවෙන් ගාථා පද දෙකක් අහනකොට සාරිපුත්ත පරිබ්‍රාජකතුමා සෝතාපට්ටි ඵලයටපත් වුණා. ඉතින් අන්න එතනක් තියෙනවානේ සත්පුරුෂ ඇසුර ලැබුණා. කවුද අස්සජී මහරහතන් වහන්සේ ඇසුරු කරන්න ලැබුණා. ඊළඟට සද්ධර්ම ශ්‍රවණේ සතරපද ගාථාව අහන්න ලැබුණා. යෝනිසෝ මානසිකාර්යය ලැබුණා. කියන්නේ මේක නුවණින් සැලකීමේ යෙදුණා. අර සතරපද ගාථාව අහනකොටම ඒ ගාථාවේ මුල් දෙපදයේ නුවණින් සැලකීම තුළින් ධර්මානුධර්ම ප්‍රතිපදාව සම්පූර්ණ වුණා. ඒ ශරණයට සීල සමාධි ප්‍රඥා වැඩිම සිද්ධ වෙනවා. අන්න ඒ තුලින් තමයි එතුමන් වහන්සේ සෝතාපට්ටි ඵලයට පත් වුණේ. ඒ සෝතාපට්ටි ඵලයට පත් වුණායින් පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තුල ඉතුරු අංග හතර සම්පූර්ණව තියෙනවා. මොකක්ද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන අචල ප්‍රසාදය, ධර්ම රත්නය කෙරෙහි තියෙන අචල ප්‍රසාදය, ආරි සංඝ රත්නය කෙරෙහි තියෙන අචල ප්‍රසාදය සහ ආර්යකාන්ත සීලය කියන මේ හතර සම්පූර්ණව තියෙනවා. ඉතින් අන්න ඒකයි ඔය ධර්ම කොටස දෙකේ තියෙන වෙනස. ඊළඟට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා සෝතෝ සෝතෝ කියසිතං සාරිපුත්‍ර උච්චති පතමෝනකෝ සාරිපුත්‍ර සෝතෝ ස්වාමීනි ශ්‍රෝතේ ශ්‍රෝතේ සාරිපුත්‍ර ශ්‍රෝතේ ශ්‍රෝතේ කියලා කියනවා කුමකටද මේ ශ්‍රෝතේ කියන්නේ කියලා ප්‍රශ්න කර සිටියා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පිළිතුර දුන්න අය මේවෙහි භන්තේ අරියෝ අට්ඨාංගිකෝ මග්ගෝ සෝතෝ ස්වාමීනි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට තමයි ශ්‍රෝතය කියලා කියන්නේ මෙතන මේ ශ්‍රෝතය කියලා කියන්නේ සැරදිය පහරටයි තේරුණාද එතකොට මේ සැරදිය පහර සැරදිය පහරේ කියලා කියන මොකටද මේ සැරදිය පහර කියන්නේ කියලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පිළිතුරු දුන්න ස්වාමීනි මේ ධර්මයේ මේ බුද්ධ ශාසනයේ සැඩදිය පහර නැත්නම් සෝත කියන නමෙන් හඳුන්වන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන අංග අටක තමයි සෝත කියලා කියන්නේ කියලා පිළිතුරු දුන්නා. භාගතුන් වහන්සේ තේ පිළිතුර සාදුකාරදී බාරගත්තා. සාදු සාදු සාරිපුත්‍ර අයමේවෙහි සාරිපුත්තාරිය වාඨාංගිකෝම අග්‍රෝසෝතු බොහොම හොඳයි සාරිපුත්ත බොහොම හොඳයි සාරිපුත්ත මේ අංගාටින් යුක්ත ආරි මාර්ගයේ තමයි මේ සෝතය කියලා කියන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ අංගාටට කියනවා සෝතය කියලා අන්න ඒක මතක තබා ගත යුතු කාරණයක්. මොකද දැන් මේක සමහර කෙනෙක් වරදවා අර්ථ දක්වන අවස්ථාවක් අපට අහන්න ලැබෙනවා. කනටත් කියනවා පාලියෙන් සෝත කියලා. වැඩදිය පහරටත් පාලියෙන් කියනවා සෝත කියලා. මේ පහුගිය කාලේ ගිහි දේශකයෙක් හිටියා. එයා ඒක අනිත් පැත්තට අරගෙන. ඒ කියන්නේ දැන් මෙතන හැඩදිය පහරටයි සෝත කියලා කියන්නේ හැඩදිය පහර කියන අර්ථයෙන් තමයි මෙතන සෝත කියන වචනේ බුදුරජාණන් වහන්සේ භාවිත කළේ. ඇයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට මේ සැඩදී පහරයි කියන්නේ? මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගයට සැඩදී පහර කියලා කියන්නේ. ඒක සිදු වෙන්නේ. හ්ම්? හ්ම්? ඔවන් එක තව ටිකක් ඉස්සර කරලා කියන්න මම මේක තමයි එන්න ඕන. අන්න හරියට. කොහාටද යන්නේ ඉතින්? අන්න හරියටම හරියට. වේගයෙන් ගලා බහින සැරදිය පහරකට කෙනෙක් වැටුනොත් එහෙම එයාව හරිය කොට ගන්න බෑ. ඒ මනුස්සයා ගහගෙනම යනවා පල්ලෙහාට. පහරට දෙතේ සාමාන්‍ය සැරදිය පහරකට වැටුනොත් ඒ මනුස්සයාව මූදෙන් තමයි හොයාගන්නේ. ආන්න ඒ වගේ මේ බුද්ධ ශාසනයේහි ආර්ය අෂ්ටාංග මාර්ගය නැමැති සැඩදිය පහරට කෙනෙක් නියම වශයෙන්පත් වුනොත් එයා වාසින් අල්ලන්න හම්බ වෙන එයා නිර්වාණ සාගරයටම පත් වෙනවා. ඕනෝක නිසා තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයට සැඩදිය පහර කියලා කියන්නේ. සෝතය කියන්නේ ඒක. ඉතින් මේ සෝවාන් වුණා කියලා කියන්නේ මොකක්ද? මේ සැඩදිය පහරට වැටලා කියන එක. <laughs> තේරුණාද? නිවන බලා යන සැඩදිය පහරට වැටලා කියන එක තමයි සෝවාන් වුණා කියලා කියන්නේ. තේරෙන්නේ? ඉතින් ඒක තමයි ඒකේ අර්ථය. දැන් ඕක ඔය අපට අමුතු වචනයක් කියලා තියෙන්නේ මේ මාගදී වචනය සිංහලට නොතේරෙන කම නිසානේ. ඉතින් ඕක මාගදී වැසියෙකුට කිව්වොත් මාගදී භාෂාව දන්න කෙනෙකුට කිව්වොත් එයාට තේරෙන්නේ මේ මේ මනුස්සයා ගඟට වැටුණා කියන එක. ඒ වගේ ගඟට වැටුණා කියන්නේ මොකද? නිර්වාණගාමී ප්‍රතිපදාවටපත් වුණා කියන එක. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය නැමැති ගංගාව ගලා බහින්නේ නිර්වාණ සාගරයේ බල. ඔන්න ඕකයි ඔකේ අර්ථය. එතින් මේ බහුමිය කාලේ මේ දකුණු පළා අධිකටක වාසික කෙනෙක් මේ අර්ථය මේ ආකාරයෙන් ගන්න නැතුව එයා ගත්තා ඒක කනටක් කියනවා පාළියේ ශෝත කියලා. එයාගත්ත ඒ පැත්තේ. සෝතාපන්න කිව්වහම කනට බණ ආවොත් එයා සෝවාන් කියනවා. හැබැයි එයා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බණ කනට එීම ගැන නෙමෙයි. එයා කියන බණ කවුරු හරි ඇහුවොත් එයායි සෝවාන් වෙනවා. යන අර්ථේ වරද්දා ගත්තාම වෙන හානි. තියයිනම් කියන භාවනා කරන්න ඕන මොකද? එයා කියන බණ ඇහුවාම බණ කනට බණ ආවනම් සෝවාන් කියලා කියන්නේ ඒක නිසා තමයි අපි අර පුරාණ අර්ථ වාචනා මාර්ගය දැනගත්තේ. ඉතින් භාගතුන් වහන්සේ මෙහි පැහැදිලිවම කියනවා මේ මෙතන මේ සෝත කියලා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයයි. එතකොට කෙනෙක් සෝතාපන්න කියලා කියන්නේ කනට බණාව කියන එක නෙමෙයි. එයා නියම වශයෙන්ම ආර්ය ශ්‍රාවකයෙක් ලෙස ආර්ය අෂ්ටාංගික මාර්ගයට පත් වුණා කියන එකයි. අන්න ඒක තමයි සෝතාපන්න කියලා කියන්නේ. ඊළඟට කතමෝනකෝ සාරිපුත්ත සෝතාපන්න ඊළඟට අහන දසෝතා සෝත කියන එක නැහුවේ සෝතාපන්න කියන්නේ මොකක්ද නැත්නම් සෝතාපන්න කියන්නේ කවුද කියලා ඇහුවා. භාගතුන් වහන්සේට පිළිතුරු දෙනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ යෝනි භාන්ති මිනාරියේ නාට්ටාංගි කියන මාර්ගයෙන් සමන්නාගතෝ අයං ඕචති සෝතාපන්න. අර කලින් කියපු එකයි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් යමෙක් යුක්ත වෙනවද? අන්න එයාට තමයි සෝතාපන්න කියන්නේ ස්වායං ආයස්මා එවං නාම එවං ගොත්තෝ ඉතින් අහවල් නම් ඇති කෙනා අය අහවල් ගෝත්‍රයෙන් යුක්ත වෙන අය කියලා ඉතින් නම ගමනක් කියන්න පුළුවන් කියලා තේරෙනවා ඉතින් භාගතුන් වහන්සේ මේ පිළිතුරක් සාදුකාර දී පිළිගත්තා සාදු සාදු සාරිපුත් යෝනිසාරිපුත් විනාරියේ නඨංගිකේන මග්ගේන සමන්නාගතෝ අයං උච්චති සෝතාපන්නෝ ස්වායං ආයස්මා එවං නාම එවං ගොත්තෝ බොහොම හොඳයි සාරිපුත්ත බොහොම හොඳයි සාරිපුත්ත යම් කිසි කෙනෙක් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් යුක්ත වෙනවාද අන්නේ යාට තමයි සෝතාපන්නය කියලා කියන්නේ. ඉතින් යාහවල් නම් නැති කෙනා යාහවල් ගෝත්‍රයෙන් යුක්ත කෙනායි කියලා කියන්න පුළුවන්. ඉතින් එතකොට දැන් මේකෙන් තේරෙනවා මේ සෝවාන් වෙච්ච කෙනා තමයි නියම වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයටපත් වෙලා තියෙන්නේ කියලා. ඉතින් එතකොට දැන් මේ අය ආර්ය අෂ්ටාංගික මාර්ගයටපත් වෙලා නැද්ද? ඒක උදේ මේකේ වෙනස මෙන්න මේකයි. ලෝකෝත්තර මාර්ග සිත් හතරේ පමණයි. කියන්නේ සෝතාපන්න මාර්ග චිත්තේ, සතරදාගාමි මාර්ග චිත්තේ, අනාගාමි මාර්ග චිත්තේ, අරහත් මාර්ග චිත්තේ කියන ලෝකෝත්තර මාර්ග සිත් හතරේ පමණයි මාර්ගාංග අත පෙරපසු නොවි එකවරයි දෙන්නේ. තේරුණා. ලෞකික කුසල් සිත් හැම එකම මාර්ගාංගාට එකවරයි දෙන්නේ. ඔන්න ඕකයි වෙනස. වෙනවා. එතකොට කෙනෙක් තාම සෝතාපන්න වෙලා නැත්නම් ඉතින් එයා දාන් දෙනවා වෙන්න පුළුවන්, කිල් රකින්න වෙන්න පුළුවන්, සමති දර්ශනා වඩනවා වෙන්න පුළුවන්. ඒ ඔක්කොම ලෞකික කුසල් සිත් යන එකයි වැටෙන්නේ. ඒ ලෞකික කුසල් සිත් වල ආර්ය මාර්ගයේ අංග 8ම එකවර යෙදෙන්නේ නැහැ. අපි හිතමු සීලෙහි පිහිටනවායි කියලා හරිද? පානාතිපාතා වේරමණී අදින්නා දානා වේරමණී සීලේ පිහිටනකොට ඇති වෙන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත කියන අංග ටිකයි. ඊළඟට ආජීවය පිරිසිදු කර ගන්නවා නම් සම්මා ආජීව කියන අංගයක් ඇති වෙනවා. එතකොට ඒ වෙලාවේදී සීලේ පිහිටනකොට ඇති වෙන්නේ ඔන්න ඔය අංග ටික. ඊළඟට භාවනා කරනවා නම් සම්මා දර්ශනා වඩනවා කියන්නේ එතකොට සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වායා සම්මා සම්මා වායාම සම්මාතක සම්මා සමාධි කියන අංග පහ ඇතිවෙනවා. දර්ශනාවන්න වෙලාවට සීලෙහි පිටන කතාවක් එතන යෙදෙන්නේ නැහැනේ. සීලෙ පිටාන හිතින්නේ. සීලෙ පිටන වෙලාවට තමයි ලෞකික කල්පිත කර සම්මා වාචා සම්මා සම්බන්ධ සම්මා ආජීවතන ඇතිවෙන්නේ. සීලෙහි පිටා අපි හිතමුකෝ විදර්ශනා වඩනවා නම් අන්න එතකොට සම්මා දිට්ඨි සම්මා සංකල්ප සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන අනෙක් අංග පහ ඇති වෙනවා. එතකොට එකවර අංග 8ම යෙදෙන්නේ නැහැ. මාර්ගෙන් මාර්ගයට තමයි යෙදෙන්නේ. ඒ කුසල් සිත් අනුව යෙදෙන ප්‍රමාණය අනුව තමයි යෙදෙන්නේ. නමුත් ලෝකෝත්තර මාර්ග සිත්වලදී මාර්ගාංග 8ම යෙදෙනවා. හැබැයි ඒකත් ප්‍රථම ධ්‍යාන සිත්වලදී තමයි. ඒකට ඊළඟ සමහර සිත්වලදී වෙනස් වෙන තැනුත් තියෙනවා. ඒක හින්දා මේ සමස්තයක් වශයෙන් අරගෙන මාර්ගාංග 8 මේ දෙන්නේ මාර්ගපික්වල නිසා සෝතාපන්න ආර්යයන් වහන්සේ තමයි නියම වශයෙන්ම ආර්ය අෂ්ටාංග මාර්ගයට ලෝකෝත්තර වශයෙන් පස්වෙනි උතුමන් වහන්සේ හැටියට සැලකන්නේ. පූර්ව භාග ප්‍රතිපදාවේදී යම් යම් ආකාරවලින් මාර්ගාංග වැඩුණත් මේ ඒක පූර්ව භාග ප්‍රතිපදාවයි. ලෞකික අවස්ථාවයි. ඒක එතකොට දැන් කෙනෙක් ඕකට තර්ක කරන්න පුළුවන් වාද කරන්න පුළුවන් මේ එහෙම එකක් කොහොමද දැන් කෙනෙක් විසරණේ පිහිටා සිල්වත් දැහැමි ජීවිතයක් ගත කරනවා නම් එතන ඉඳන්ම යාසී සෝවාන් වෙන නේද කටයුතු කරගෙන යන්නේ ඒ ආර්ය ශ්‍රාණික මාර්ගය නේදයි කියලා. ඒක ගැන මජ්ක්‍ධිම නිකාය අට කතාවේ දීර්ඝ විස්තරයක් දක්වනවා. ඒක තේරුම් ගන්න හොඳ අවස්ථාවක්. ආර්ය ශ්‍රාණික මාර්ගය ඒකාන්ත කුසල්ද අකුසල්ද? ඈ ඒකාන්ත කුසලද අකුසලද? ආ ඒකාන්ත කුසල. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගය තුල ඉන්නවා නම් එයාට අකුසල සිත් පහළ ගිය හැකියි. කුසල සිත් පහළ ගිය හැකියි. බැරි. ආර්ය අෂ්ටාංග මාර්ගය තුල ඉන්නවා නම් අකුසල සිත් පහළ ගිය හැකිද බැරිද? ඈ පහළ වෙන්නේ නැහැ. මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒකාන්ත කුසල නිසා. හොඳයි දැන් මේ අත්තන්ට යම් යම් අවස්ථාවල් වල අකුසල් සිත් පහළ වෙන්නේ නැද්ද? ආ. එතකොට තේරුම් ගන්න එහෙනම් මේ පූර්ව භාග ප්‍රතිපදාව කියන්නේ ලෝකෝත්තර මාර්ගය නෙමෙයි කියන්නේ. ඒක පූර්ව භාග ප්‍රතිපදාව. දැන් දෙකේ වෙනස තේරෙනවා. හැම වෙලේම ආර්ය අෂ්ටාංග මාර්ගය තුල ඉන්නවා නම් කිසිම විදිහකින් අකුසල් සිතක් පහළ වෙන්නේ නැහැ. තේරෙනවද? එතකොට ඒ නිසා පූර්ව භාග ප්‍රතිපදාව කියන්නේ සෝවාන් මාර්ගය නෙවෙයි. ඒක සෝවාන් වෙන්නේ ඉස්සෙල්ලා කරන වැඩ කොටසයි. ඒකෙන් හින්දා තමයි කියන්නේ පූර්ව භාග ප්‍රතිපදාවයි. එලෙසින් කෙනෙක් පූර්ව භාග ප්‍රතිපදාවේ වශයෙන් තිසරණේ හිතේතා සිල්වත්ව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන විදිහේ ලෞකික කුසල් වල වරින් වර යෙදෙන්න පුළුවන්. එතකොට ඒ වරින් වර යෙදෙන අවස්ථාවලදී විතරයි හිම ශ්‍රාවකයාගේ සිතේ අකුසල් බලපු පවත්තා නැත්තේ. ඒ ඒ ශ්‍රාවකයා එතකොට තදංග වශයෙන් හරි විස්කම්බන වශයෙන් හරි අකුසල් මැඩගෙන සීල සමාධි ප්‍රඥා වඩන. සීල සමාධි ප්‍රඥා වඩනකොට ඒ යෙදෙන අංග අනුව ආර්ය ශ්‍රාංක මාර්ගයේ යම් යම් ප්‍රමාණ වඩන. නමුත් ඒ තාකල් එක ලෝකෝත්තර ආර්ය ශ්‍රාංක මාර්ගයේ නොවේ. ඒ ලෝකෝත්තර ආර්ය ශ්‍රාංක මාර්ගයේ එක චිත්තක්ෂණයකටයි ලැබෙන්නේ. ඒ චිත්තක්ෂණය ඒක සම්පූර්ණයෙන්ම අංග 8ම සුපරිසුද්ධ වශයෙන්ම ඒකාන්ත කුසලයි. ආන්න එකයි දෙකේ වෙනස. එතකොට ඒ සෝවාන් මාර්ග චිත්තක්ෂණය ලබන ආර්යයන් වහන්සේව තමයි ශ්‍රද්ධානුසාරී ධම්මානුසාරී කියන නම් දෙකෙන් හඳුන්වනවා. යම් කිසි කෙනෙක් ශ්‍රද්ධා ඉන්ද්‍රිය මුල් කරගෙන සෝවාන් මාර්ගයටපත් වුණා නම් ඒ ශ්‍රේණියේදී ආර්යයන් වහන්සේව හඳුන්වනවා ශ්‍රද්ධානුසාරී කියලා. යම් කිසි කෙනෙක් ප්‍රඥා ඉන්ද්‍රිය මුල් කරගෙන සෝවාන් මාර්ගයටපත් වුණා නම් ඒ පස්වෙනි මොහොතේ මාර්ගස්ථාරියන් වහන්සේට කියනවා ධම්මානුසාරී කියලා. අතින් ඔන්න දැන් සෝතාපන්න ආර්යයන් වහන්සේ නමක් තුල තුනුරුවන් කෙරෙහි අචල ප්‍රසාදේ තියෙනයි කියලා කිව්වනේ ඊළඟට යා සතර අපායල නිදිලයි කියලා කිව්වනේ ඉතින් ඒ ශ්‍රද්ධාව කියන එක කොහොමද තේරුම් ගන්නේ දැන් ඒකෙදී අපිට දකින්න පුළුවන් දේශනාවක් තියෙනවා සීහසේනාපති කියන උපාසකතුමා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා දානානිසංස පිළිබඳ කියා දෙන්නේ කියලා. ඉතින් එතුමා සඳහන් වෙන්නේ සෝවාන් ආර්ය ශ්‍රාවකයෙකු හැටියට. ඉතින් මේ එතුමාට බුදුරජාණන් වහන්සේ දානානිසංස පැහැදිලි කරලා පස්වෙනි ආනිසංසයේ හැටියට වදාලා දන් දෙන සත්පුරුෂයා මරණින් මත්තේ සුගතිගාමී වෙනවා කියලා. මේ කරුණු පහක් සඳහන් කළේ මුල් කරුණු හතර එතුමාට ਦਿੱත්ත ධම්මිකව ලැබෙන ආනිසංස ගැනයි සඳහන් කළේ. ඒ කියන්නේ සන්තෝ දන් දෙන ශ්‍රාවකයා බොහෝ දෙනාට ප්‍රියමනාප කෙනෙක් වෙනවා. ඊළඟට දන් දෙන ශ්‍රාවකයාට සත්පුරුෂයන්ව ඇසුරු කරන් ලැබෙනවා. ඊළඟට දන් දෙන ශ්‍රාවකයා පිළිබඳ ගුණ රාවේ වීති රාවේ ඇති වෙනවා. ඊළඟට දන් දෙන ශ්‍රාවකයා තව දුරටත් ඉතින් දියුණු කරගත යුතු දීපින්වතුන් හැටියට ආරක්ෂා කරගත යුතු පංචශීල ආදී අවශේෂ කුසල ධර්මයන්හි යෙදෙනවා. ඊළඟට දන් දෙන ශ්‍රාවකයා මරණින් මත්තේ සුගතිගාමී වෙනවා කියලා භාගතුන් වහන්සේ කරුණු පහක් කරනවා. ඉතින් මේ වාසකතුමා කියා හිටිය ස්වාමීන් වහන්සේ මුලින් කියාපු හතර නම් මට මේ ජීවිතේ මම දකින්න ලැබෙනවා. මමත් දාන් දෙනවා මටත් ඔය කියන කර්ම හතර අත්දකින්න ලැබෙනවා ආනිසංස අත්දකින්න ලැබෙනවා හැබැයි ඔය පස්වෙනුවට කියාපු ආනිසංසය නම් මම මේ බුදුරජාණන් වහන්සේ කියන හිම තමයි කිව්ව පිළිගන්න. මොකද එයාට සුගතිගාමි වෙනවයි කියන අත්දකින්න ක්‍රමයක් නැහැනේ. මුන් කියාපු කාරණා එයාට අත්දකින්න පුළුවන්. දුක්ඛ ධම්ම ආනිසංස. පස්වෙනියට කියාපු එක මේ බුදුරජාණන් වහන්සේ කියන නිසා තමයි අත්දකින්නේ කියලා මෙයා අදාහ ගන්න විශ්වාස කරන්නේ කියලා සඳහන් කළා. මේ රෝගී සමහරලාට අර අංග පහක් හෝ නැත්නම් අංග හයක් සම්බන්ධයෙන් වදාළ දේශනාව වෙන්න පුළුවන්. කොහොම හරි ඔය සුගතියේ පිළිබඳ ආනිසංශ කිව්වහම සුගතිගාමී වීමේ ආනිසංශය ගැන කිව්වහම එතුමා කිව්වේ ඔන්න ඔය විදිහේ කතාව. බුදුරජාණන් වහන්සේ කියන නිසා මම මේක අදාහ ගන්නවායි කියලා. ඉතින් භාගතුන් වහන්සේ ගමන වදාලා මේ සීහ ඒක එසේම අදාහ ගන්නද දන්දන ශ්‍රාවකයා මරණින් මතු සුගතිගාමී වෙනවා කියලා. තේරෙනවද? එතකොට දැන් බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කළා නම් එයා ඒකේ හැටි අදහා ගන්නවා. අතින් නමුත් දැන් පු탁ඥ පුද්ගලයෙක් ගත්තොත් එහෙම ඒ ලක්ෂණය වෙනස් දකින්න ලැබෙනවා. දැන් අන්න ඒක නිසා තමයි සමහර කෙනෙක් කියන්නේ සතර අපායෙන් එකක් වෙන නිරේ ගැන කිව්වහම සමහර කෙනෙකුට නිරේ කියන්නේ කොහෙද නිරේ ගැන දැක ගන්න ලැබෙන නිසා ඒකත් ඉතින් ওই මනුස්ස ලෝකයේ දුක් විඳින ජනතාව වෙන්න පුළුවන් නේද කියලා සමහරව එහෙම ගන්නවානේ ඔය අපායත් දෙවලුවක් තියෙන මේ මනුස්ස ලෝකෙමයි කියලා ඉතින් දැන් සමහර කෙනෙක් කියන අපි ඉතින් හොඳට තුනුරුවන් අදහනවා කර්ම කර්මඵල විශ්වාස කරනවා උනාට මේ මම දිව්‍ය ලෝකේ අපාය තියෙන්නේ මේ මනුස්ස ලෝකෙමයි කියලා කියනවා ඒකට ඒකෙන් තේන්නේ යාට බුදුරජාණන් වහන්සේ ගැන තියෙන ශ්‍රද්ධාවේ අඩුකමයි අපිට එහෙම ලිපියක් දකින්න ලැබුණා බුදුසරණ පුවත්පතේ පළ කර ආපු ලිපියක්. අතින් ඒ ලේඛකයා නිතර ඔය බෞද්ධ ලිපි ලියන ලේඛකයෙක්. ඉතින් ඒ ලේඛකයා පැහැදිලිවම ඉඳන් කියනවා නිරේ තියෙන මේ මනුෂ්‍ය ලෝකයමයි කියනවා. හරි. ඉතින් එයා මේ නිරේ කියන එක තෝරන්නේ දැන් නිරේක නිරේට මේ සිංහලෙන් කියන නරකය කියලා තේරෙනවා. ඒක පාලි වචනයක් නෙවෙයි සිංහලට කියන එකක් නරකය කියන්නේ. දැන් එයා ඒක දෙකට කඩලා තෝරන්නේ නර කය. එතකොට නර කය කියවහම මිනිස් කයම තමයි බලනකොට එයා කියන හැටියට නිරේ කියලා කියන්නේ. තේරෙනවද? එයා කියනවා මේ කාලාම සූත්‍රයේ තියෙන බුදුරජාණන් වහන්සේ පොතේ තිබුණත් පිළිගන්න එපා කියලානේ Tamanටම අත්දකින්න පුළුවන් නම් පිළිගන්නේ කියලානේ. එයා කියන එහෙනම් මට මේක පිළිගන්න බැරියයි කියලා. එතකොට ඒ කියන්නේ මොකක්ද එයාගේ ලක්ෂණ? අශ්‍රද්ධාව කියන එකයි. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දේ කියන කෙනාට විශ්වාස කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ නිසා ලෝකයාට මේ බුදුන් ලෝකයාට අවබෝධ කරගන්න බැරි නිසා දේවල් බුදුරජාණන් වහන්සේ සම්බුදු නුවණින් අවබෝධ කරගත්තා. ඉතින් නැත්නම් මොකද්ද මේක බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ සම්බුද්ධ ඥානයේ බුදුන් කෙනාගේ තියෙන සාමාන්‍ය දැනීම එක්ක එහෙමනම් බුදුරජාණන් වහන්සේ මේ සාමාන්‍ය බුදුන් ලෝකයක් දකින්නවා වගේ මේ ලෝකෙ විතර දකින කෙනෙක් වෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේගේ සුවිශේෂත්වයේ තියෙන්නේ සම්මා සම්බුද්ධ ඥාණයෙන් මේ ලෝකයේ දකින්න නොලැබෙන අනෙක් ලෝක ගැන පවා භාග්‍යතුන් වහන්සේගේ බුදුනුවණින් දැක්කේ ඒකයි. ඉතින් එතකොට භාග්‍යතුන් වහන්සේගේ ඒ කියන සම්බුදුනුවණක් සාමාන්‍ය කුරුදුන් කෙනෙකුගේ තියෙන සාමාන්‍ය වැටහීමක් දෙක කියන්නේ අහසයි පොළොවයි තරම්වත් සැපදන්න බැරි තරම් දුරස්ත අවස්ථා දෙකක්. ඉතින් ඒක නිසා භාගතුන් වහන්සේ සම්බුදු ලෝණයෙන් අවබෝධ කරගත්ත සෑම දෙයක්ම බුදුන් කෙනෙකුට අත්දකින්න පුළුවන් දෙ නෙමෙයි. එතකොට බුදුන් කෙනා කල්පනා කරන්න ගියොත් එහෙම බුදුරජාණන් වහන්සේ කියාපු වෙන අපටත් අත්දකින්න තියෙන දෙය කිව්වොත් එහෙම ඒක අතිධාරණයක්. තමන්ගේ ප්‍රමාණය නොසලකා ඉක්මවා සිටීමක්. ඒක බුදුරජාණන් වහන්සේ කෙරෙහි අතල ප්‍රසාදයේ කියන එක යාට ඉතාම දුරස්තයි කියන එක. ඒකකොට එයා ඒක සාධාරණීකරන්න හදන්නේ කාලාම සූත්‍රයේ ඔය කියන කතාවට අදාළව දේශනා කරපු එකක් නෙමෙයි. ඒක අර කාලාම මේ ගමේ වැසියන් විසින් බුදුරජාණන් වහන්සේගෙන් ශාස්ත්‍රීය වහන්සේ නමක් තෝරගන්නේ කොහොමද කියලා අහපු ප්‍රශ්නයට අදාළව දේශනා කරපු එකක් නේ. දැන් භාගතුන් වහන්සේ විසින් නිවේ ගැන විස්තර වෙන භෝසූත්‍ර දේශනා වදාළා කියනවා. ඒත් එනම් කියන ඒ වචින් මේ මොකද කියන්නේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා හින්දුන් අතර තිබ්බනේ වගේ කතන්දර ඕවෙන් ආපු ඒවයි කියලා එයා ඉතින් අදහස් දක්වන. ඉතින් අන්න ඒ ඒ වගේ ඒ කාරණයෙන් තේන්නේ මොකද්ද? ඒ තැනත්තා මේ ශ්‍රද්ධාව කියන එක දුරස්තයි කියන එක. ඉතින් දැන් අර සීහසේනාපති ඉඳන් කියන භාගතුන් වහන්සේ කියන එක නම් මම මේක පිළිගන්නවා. ඒක තමයි ශ්‍රද්ධාවේ ලක්ෂණය. එතකොට සෝතාපන්න ආර්යයන් වහන්සේ නමක් තුළ ඒක අනිවාර්යෙන් विद्यमान වෙනවා. ඉතින් එතකොට සතර අපායේ Tamanta දකින්න බැරි ලෝක තියෙනවානේ. එතකොට භාග්‍යතුන් වහන්සේ විසින් මේක දේශනා කළා නම් එනත ඒක ඒකේ තමයි කියන එක සෝතාපට්ටි අංග වලින් යුක්ත කෙනාගේ ලක්ෂණය. සුවානාරියන් වහන්සේගේ ලක්ෂණයක්. මොකද දිව්‍ය දේව බඹලවාදී Tamanta දැක ගන්න බැරි වුණත් බුදුරජාණන් වහන්සේ සම්බුදු නුවණින් යමක් වදාළද ඒක සත්‍යයි කියලා ශ්‍රද්ධාවේ පිහිටීම සෝතාපන්න ආර්යයන් වහන්සේගේ ලක්ෂණය. ඉතින් එතකොට මේ කෙනෙක් හිතන්න පුළුවන් ඒක නිකන් අර කියන හින්දා පිළිගන්නවා වගේ නේදයි කියලා. ඉතින් ඒක තමයි ශාස්ත්‍රඥ වහන්සේගේ ශ්‍රාවකයාගේ තියෙන ඔව් අනේ විදිනකදී ශාස්ත්‍රඥ වහන්සේ වෙන්න ඕන නැහැ නේද කාටත් ශාස්ත්‍රවරු වෙන්න බැරි. ඒක තමයි ශාස්ත්‍රඥ වහන්සේගේ තියෙන ශාස්ත්‍රඥ වහන්සේ අවබෝධ කරගත්ත දේ පරිපූර්ණ වශයෙන් ශ්‍රාවකයෙකුට අවබෝධ කරගන්න ලැබෙන්නේ නැහැ. නමුත් යම් යම් ප්‍රමාණවලින් අවබෝධ කරගත හැකි වෙනවා. ඉතින් එතකොට ශාස්ත්‍රඥ වහන්සේ යමක් සොකීය තථා මේ ස්වයංභූ ඥාණයෙන් අවබෝධ කරගෙන දේශනා කළාද සෝවාන් ආර්යයන් වහන්සේ අනිවාර්යෙන් මෙහි පිහිටන ශ්‍රද්ධාව නිසා. ඊළඟට සඳහන් වෙනවා තවත් උපාසකවරු දෙකලක් ගැන සඳහන් වන දේශනාවක්. බුදුරජාණන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමයේ වැඩි ඉන්න කාලෙකදී තමයි මේ සිද්ධිය සිද්ධ වුනේ. ප්‍රදේශයේහි වාසය කළ ඉසිදත්ත පුරාණ නමින් වඩුව දෙන්නේ. මේ දෙන්නාම ආර්ය ශ්‍රාවකයෝ. එනිසා සෝවාන් ආදී මඟඵල ලබාපු ආර්ය ශ්‍රාවකයෝ. ඉතින් මේ දෙන්නට ආරංචි වුණා දැනගන්න ලැබුණා භාග්‍යවතුන් වහන්සේ මේ තුන් මාසය ඉවර වෙලා සිවුරු ආදී මහගෙන නිමා වෙලා චාරිකාවේ වැඩම කරනවායි කියලා. එතකොට මේ කියන තුන් මාසයේ කෙවන් තුන් මාසයක් වේවි. අන්න හරි. වස්තුම් මාසය භාගතුන් වහන්සේ වස්තුම් මාසේ ඉවර වෙලා තිවුරු ආදී මහා භික්ෂු මහන්සලා ඉන්නා ඉතින් භාගතුන් වහන්සේගේ කිවුරු විරාජයෙන් තිබුණා නම් බුදුරජාණන් වහන්සේගේ කිවුරු මේ කටයුතු ආදී ඉවර කරගෙන අවශේෂ භික්ෂු මහන්සේලාගේ කිවුරු මහලා ඉවර කරගෙන චාරිකාවේ වඩිනවා කියලා මේ දෙන්නට අහන්න ලැබුණා. කවුද මේ ඉසිදස්ස පුරාණ කියන වඩුව දෙන්න. මේ ගැනත් මේ දෙන්න ගැනත් සඳහන් කරනවා. ඒ සුචිදත්තෝ සකදාගාමි පුරාණෝ සෝතාපන්නෝ සදාර සම්පිත්තෝ මේ දේශනා වදාරණ අවස්ථාවේදී ඉතිදත්ත කියන උපාසකතුමා සකදාගාමීවත් පුරාණ කියන උපාසකතුමා සෝතාපන්නවත් හිටියේ කියලා කියනවා. නමුත් දැන් මේ පස්සේ මරණාසන්න කාලයේ වෙනකොට පුරාණ උපාසකතුමා මේ සකදාගාමීව තමයි අභාවප්‍රාප්ත වුනේ. මරණින් මත්තේ මේ දෙන්නාම කුසිත දෙව්ලොව ගිහින් පහළ වෙච්ච බව වෙනත් සූත්‍රයක සඳහන් වෙනවා. මේ කියන අවස්ථාව වෙනකොට එක්කෙනෙක් සකදාගාමීවත් අනිත් කෙනා සෝතාපන්නවත් හිටියා. අස්තු ඒ ගමන මේ දෙන්න මොකද කළේ? භාගතුන් වහන්සේ වඩින මාර්ගයේහි මේ මිනිසෙක් නවත්තලා තිබුණා. එයාට කිව්වා මේ භාගතුන් වහන්සේ වඩිනවා දැක්කොත් එහෙම අපට ඇවිල්ලා කියන්න කිව්වා. ඉතින් දවස් දෙක තුනක්ම අර මිනිස්සයා පාරාද්දරට වෙලා බලාගෙන හිටියා භාග්‍යවතුන් වහන්සේ වඩිනවාද කියලා. ඉතින් එතකොට ඕන්න දැක ගන්න ලැබුණා දවස් දෙක තුනක් යනකොට බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා. ඉතින් මේ අය මෙයා ගිහිල්ලා අර වඩුව දෙන්නට මතක් කළා ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මාර්ගයේ වඩිනවා. ඉතින් ඔබලා කරන දෙයක් කරගන්නයි කියලා. ඉතින් ඒ ගමන අර ඉදිදත්ත පුරාණ උපාසකවරු දෙන්න බුදුරජාණන් වහන්සේට පැමිණලා වන්දනමාවන්න කරලා භාගතුන් වහන්සේගේ පිටිපස්සෙන් යනවා. කොහොම යනකොට භාගතුන් වහන්සේ මද දුරක් වැඩම කරලා මාර්ගයෙන් ඉවත් වෙලා ගහක් මුල වැඩ කියන්නේ ගහක් මුලට වැඩම කළාම ඉතින් ස්වාමීන් වහන්සේලා දැන් අර උපාසකවරුත් ඉන්නවනේ ඉක්මනට ඒ ගහ මුල භාගතුන් වහන්සේට වැඩින්න ආසනයක් ලැබුවා. ආසනයක් පැනෙව්වහම අර උපාසකවරු දෙන්න භාගතුන් වහන්සේට වන්දනා කරලා ඒගොල්ලෝ පැත්තකින් අසුන් ගත්තා. අසුන් අරගෙන ඒගොල්ලෝ කියනවා මේ ඒගොල්ලෝගේ අදහසක්. මොකද්ද? යදාමයන් භාන්තේ භගවන්තං සුනෝම සාවත්තියා කෝසලේශාරි සම්පක්කමි සුතියේදී හෝතිනෝ තස්මේ සමේ අනත්ත මනෝ හෝති දෝමනස්සා දූරේනෝ භගවා භවිෂ්‍යති කියලා. දැන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෝසල ජනපදයේ පැවැත්නුවරින් පිට වෙලා චාරිකාවේ වඩිනවා කියලා ආරංචි වුණොත් මේගොල්ලෝ කියන අපට හරි කනගාටුවක් ඇති වෙනවා දුම්නසක් ඇති වෙනවා මොකද බුදුරජාණන් වහන්සේ අපෙන් ගොඩක් තමයි වාසය කරන්නේ කියලා කනගාටුවක් ඇති වෙනවා කියලා ඊළඟට භාගතුන් වහන්සේ කෝසල රටෙන් මල්ල රටට වැඩියයි කිව්වහමත් අපිට ඒ වගේම කනගාටුවක් ඇති වෙනවා කියලා භාගතුන් වහන්සේ දැන් තවත් දුරිනුයි වැඩ ඉන්නේ කියලා ඊට පස්සේ ආරංචි වෙනවා භාගතුන් වහන්සේ මල්ල රටින් වජ්ජි රටට වැඩියයි කියලා. එතකොට කියනවා මේගොල්ලෝ කියනවා සාමීන් එතකොට අපිට තවත් ඉතේ දුම්නසක් ඇති වෙනවා භාගතුන් වහන්සේ තවමත් අපින් බොහොම දුරස්තවයි වාසය කරන්නේ කියලා. ඊළඟට අපට ආරංචි වෙනවා භාගතුන් වහන්සේ වජ්ජි රටෙන් කාසි රටේ චාරිකාවේ වඩිනවායි කියලා. එතකොටත් අපට නොසතුටු බවක් දුම්නසක් ඇති වෙනවා භාගතුන් වහන්සේ දුරයි වැඩ ඉන්නේ. භාගතුන් වහන්සේ අපෙන් දුර ප්‍රදේශයකයි චාරිකාවේ පිටත් වෙන්නේ කියලා ඒ අය තුළ දුම්නසයක් ඇති වෙන බව සඳහන් කළා. ඊට පස්සේ භාගතුන් වහන්සේ කාශි රටෙන් මගධ රටේ චාරිකාවේ වැඩම කරනවා. එතකොටත් ඒ සඳහන් කරන අපට එතකොටත් දුම්නසයක් තමයි ඇති වෙන්නේ භාගතුන් වහන්සේ අපෙන් බොහොම දුරස්තවයි වාසය කරන්නේ කියලා. ඊළඟට භාගතුන් වහන්සේ මගධ රටේ ඉඳලා කැමති කාලයක් වැඩ ඉඳලා මගධ රටෙන් පිටත් වෙලා නැවත රට නැවත වාරයක් කාසි රටට වැඩම කරනවා. අන්න ඒ වෙලාවේදී සඳහන් කරන ස්වාමීනි අපට එතකොට සොම්නසක් ඇති වෙනවා. ඒ මොකද? දැන් භාගතුන් වහන්සේ මගධ රටෙන් කාසි රටට ආවයි කියන්නේ කෝසලයට ටිකක් ලං වුණා කියන එකයි. භාගතුන් වහන්සේ මගධයෙන් කාසි රටට වැඩම කළාකම අපිට සොම්නසක් ඇති වෙනවා. දැන් භාගතුන් වහන්සේ අපට ආසන්න වෙමින් වැඩ ඉන්නේ කියලා. ඒ විදිහට මෙන්න කියන කාසි රටෙන් වජ්ජි රටට පැමිණියාම වජ්ජි රටෙන් මල්ල රටට පැමිණියාම මල්ල රටෙන් කෝසල රටට පැමිණෙනකොට ඒ අය බොහොම සොම්නස් වෙන භාගතුන් වහන්සේ දැන් අපිට ඉතාලම ආසන්න වෙමින් වැඩ ඉන්නේ කියලා. ඊට පස්සේ කෝසල කෝසල රාජ්‍යය තුලින් සවැත් නුවරට වැඩිහාම අපට බලවත් සොම්නසක් ඇති වෙනවා භාගතුන් වහන්සේ දැන් අපේ ආශාන්නේ ඉන්නේ අපිට මේ භාගතුන් වහන්සේගෙන් ඊට පස්සේ ඒගොල්ලන්ට ආරාන්ති වෙනවා භාගතුන් වහන්සේ සවැත්නවර ජේතවනාරාමයේ දැන් වැඩ වාසය කරනවා කියලා. ඒකට කියනවා හෝති අනප්පිකානෝ තස්මී සමේ අත්තමනතා හෝති අනප්පකාසෝමනස්සං ආශාන්නේම භගවතුන්. එතකොට අපට මේ ප්‍රමාණ කරන්න බැරි සතුටක් සොම්නසක් ඇති වෙනවයි මොකද දැන් භාගතුන් වහන්සේ අපි ළඟමයි වැඩ ඉන්නේ කියලා. ඒ ගමන බුදුරජාණන් වහන්සේ මේ දෙන්නට සඳහන් කළා තස්මහතිය තපතයෝ සම්භාගෝ ගරාවාසෝ රජෝපසෝ අබ්බකාසෝ පබ්බජ්ජා අලංචපනෝ තපතයෝ අපමාදාය. ඉතින් අන්න ඒක තමයි පාසකවරුන් කියන්නේ මේ ගිහිගේ බොහොම බාධා සහිතයි කෙලෙස් ඇතිවන තැනක් මේ පැවිද්ද කියලා කියන්නේ හරියට අභ්‍යවකාශය වගේ නිමහන්තනක් වගේ කියලා. ඉතින් මොකද ඒකට හේතුව දැන් මේ උපාසකවරුන්ට විදිහක් නැහැනේ බුදුරජාණන් වහන්සේ පසුපසින් හැමදාම යන්නනේ. දැන් භික්ෂුවක් නම් බුදුරජාණන් වහන්සේ චාරිකාව යනකොට ඒ භික්ෂුවටත් උනම් භාගතුන් වහන්සේ පිටිපස්සේ දැන් භාගතුන් වහන්සේ කොසල් රටේ මල් රටට යනකොට භික්ෂුවටත් පුළුවන් කොසල් රටේ මල් රටට යන්න. මල්ලේ වජිරටට යනකොට භික්ෂුවටත් පුළුවන් මල් රටේ වජ්‍යයට යන්නේ. වජ්‍යයෙන් ආයේ කාර්යයෙන් කාසිරටට යනකොට කාසිරටට යන්නත් පුළුවන්. මේ වාසකවරුන්ට ඒක කරන්න බැහැනේ. ඒගොල්ලෝ භාගතුන් වහන්සේ චාරිකා වැඩියයි කියවහම දුක් වෙනවා. භාගතුන් වහන්සේ නැවත සවැත් නුවරට වඩිනවා කියවහම සතුටු වෙනවා. ඉතින් භාගතුන් වහන්සේ අදාළන් මේකයි මේ ජීවිතේ බොහෝ සම්භාග සහිතයි කෙලෙස් ඇති වෙන තැනක් මේ පැවිද්ද අහස වගේ අධ්‍යාවකාශය වගේ බොහොම නිදහස්. ඒ නිසා උපාසකවරුනේ ගෘහපතියනි අප්‍රමාදී වෙන්න කියලා භාගතුන් වහන්සේ සඳහන් කළා. ඒ ගමන සඳහන් කරනවා මේ මේ දෙන්න ඉඳන් කියන ස්වාමීනි මේ ඒව කියන සම්භාදයට වඩා ඊටත් වඩා වැඩි කරවෝ සම්භාදයක් අපට තියෙනවා කියලා. හරිද? මේකේ තියෙන සම්භාදයට වඩා වැඩි කරවෝ සම්භාදයක් අපට තියෙනවා කියලා භාගතුන් වහන්සේ ගම නැව මොකද්ද මේ ඔබලාට තියෙන ওই අධිකතර වූ සම්භාගය කියලා. ඒ ගමන කියනවා ස්වාමීනි පසේ නදී කෝසල රජතුමා කියන්නේ පොතල් රටේ අධිපති පසේ නදී කෝසල රජතුමා උද්‍යානයට යන්න කැමති වෙච්චාම මේ පසේ නදී කෝසල රජුරුවන්ගේ මංගල හස්ති රාජයාව සරසන්නේ අපි කියනවා. මංගල අතිරාජ්‍යාව සරසලා පසේ නදී කෝසල රජතුමාගේ ප්‍රියමනාප වූ මේ දෙවිවරු ඉන්නවානේ ඒ දෙවිවරුව ඒ අතුම් පිට වාඩි කරවන්න ඕනේ. අතින් මේ එක ඇතෙක් පිට දෙන්නෙක් වාඩි කරවන්න ඕනේ ඉස්සරහින් එක්කෙනයි පිටිපස්සෙන් එක්කෙනයි. අතින් එහෙම වාඩි කරවලා තමයි මේ රජුරුවන් සහිත මේ දෙවිවරුන්ව උද්‍යානයට අරගෙන යන්නේ. ඉතින් කියනවා ස්වාමීනි මේ දෙවිවරු බොහොම සිව්මැලි රාජකුමාරි මේ රාජදේවවරු. එතකොට මේ ඉතින් දෙවිවරුන් හොඳට මේ සුවඳ වර්ග ආලේප කරගෙන ඉතින් කියනවා හරියට සුවඳ කරඬුවක් විවෘත කරනකොට සුවඳ එනවා වගේ තමයි කියනවා ඒ රාජදේවරුන්ගේ ශරීරයෙන් එන සඳුන් ආදී විලේපන සුවඳ. ඒ වගේම මේගොල්ලෝ නොයෙක් විදිහේ අලංකාර වලින් බොහෝම සැරසිලා ඉන්නේ. ඒ අයගේ ශරීර ස්පර්ශයත් බොහෝම මේ කියන්නේ බොහොම මොලොක් ශරීර ස්පර්ශයක් තියෙන තරුණ රාජදේවවරු. ඉතින් ස්වාමීනි අපට දැන් මේ දේවිවරුන්ව මේ පෙරහැරින් එකගෙන යනකොට අර ඇතුම් බලා ගන්නත් සිද්ධ වෙනවා. මේ රාජදේවරුන්වත් බලා ගන්න සිද්ධ වෙනවා. තමන්වත් රැක ගන්න සිද්ධ වෙනවා. ඇයි තමන්වත් රැක ගන්න සිද්ධ වෙනවා කියලා කියන්නේ. මේගොල්ලෝ හරි පරිස්සම් වෙනවා අර බොහොම අලංකාර ආභරණ ආදීන් සැරසිලා හරියට අර සුවඳ කරඬුවක් යොත් කළා වගේ සුගන්ධයෙන් සිව්ම ස්පර්ශය කියන මේ රාජදේවරුන් කෙරෙහි මේ රාග සිතක්වත් පහළම වෙන්න මේගොල්ලෝ හරි පරිස්සම් වෙනවා. නැගාතේ හින්දා අපි අලියත් බලා ගන්නත් ඕන උන් පිට නැගලා යන මේ දේවින් වහන්සේලාව බලා ගන්නත් ඕන අපේ හිතුත් රැක ගන්න ඕන කියලා. හරිද? අතින් එතකොට කියනවා නකෝපනමයන් භාන්ති අභිජානාව සාසු භගිනේසු පාපකං චිත්තං උපාදේ. තමයි උපාසකවරු ඉඳන් කියන ස්වාමීනි අපට මේ සිහි කරන්න බෑ අපට කවදාවත් මේ රාජදේවරුන් කෙරෙහි රාගසිතක් පහළ වුණා අකුසලසිතක් පහළ වුණා කියලා අපිට සිහි කරගන්න බෑ කියලා. ඒගොල්ලෝ එච්චරට Taman ගැන පරිස්සම්ව කටයුතු කරලා තියෙනවා. ඉතින් කියන සාමීචින් මේ ගියගේ තියෙන සම්භාදයට වඩා අධිකතර සම්භාදයක් ඇතුවයි අපි කටයුතු කරන්නේ කියලා. අහසෙන් එහෙම කිව්වහම භාග්‍යවතුන් වහන්සේ පාසකවරුනේ ධර්ම හතරකින් යුක්ත වන්නා වූ ආර්ය ශ්‍රාවකය සතර අපායෙන් වැටෙන නියත වශයෙන් සම්භෝධිය පිහිට කරගත්තා වූ සෝතාපන්න ආර්යයන් වහන්සේ නමක් කියලා සෝතාපට්ටි අංග හතර සඳහන් කළා මොනවද බුදුරජාණන් වහන්සේ කෙරෙහි නදල ප්‍රසාදේ ධර්ම රත්නයේ කෙරෙහි නදල ප්‍රසාදේ ආරි සංඝ රත්නයේ කෙරෙහි නදල ප්‍රසාදේ සහ මොකක්ද? ආර්යකාන්ත සීලය. නමුත් මෙහි සඳහන් වෙනවා විගතමල මච්චේරේන චේතසා අගාරං අධ්‍යාවසති මුත්තචාගෝ පායතපානී වෝසාගරතෝ යාවච යෝගෝ දාන සංවිභාග රතු යම් කිසි කෙනෙක් ගිහිගේ වාසය කරනකොට එයා මතුරු මල දුරු කරපු සිතින් වාසය කරනවා නම් එයා හැම වෙලේම දන් දෙන්න ලෑස්ති වෙලා අත්හැරලා ඉන්නේ අත් සෝදාගෙන ඉන්න හැම වෙලේම දන් දෙන්න සූදානම්ව ඊළඟට මේ බෙදා දීමෙහි ඇලුණු සිතින් වාසය කරන්නේ. එයා ඉල්ලන්න සුදුසේ. يعني ඉල්ලුවාම යා නැහැ කියන වචනේ කියන්නේ. අන්න ඒ වගේ ඒ විදිහට කෙනෙක් ගිහිගේ වාසය කරනවා නම් ඒක සෝතාපට්ටි අංගයක් කියලා කියනවා. ආතේ අන්න එතකොට අර අරියකාන්ත සීලය වගේම මේ ත්‍යාගශීලී ගුණේ උපරිම වාසයෙන් යෙදී වාසය කිරීම සෝතාපට්ටි අංගයක්. ඉතින් එහෙම කියලා භාගතුන් වහන්සේ සඳහන් කරනවා පාසගෝන ඉතින් ඔබ ඔබලා මේ කියන විදිහේ ධර්මවල පිහිටා සිටිනවා. ඉතින් භාගතුන් වහන්සේ අහනවා ඉතින් ඔබලා වගේ වික්ෂුන් වහන්සේලාට නිරන්තරයෙන් දන් දෙමින් වාසය කරන මිනිස්සු මේ සවැත් නුවර ඉන්නවා නම් ඔබලා වගේ දන් දෙන්න සමර්ථ අය මේ කොසල් නුවර මිනිසෙන් අතරින් කී දෙනෙක්ද ඔබලාට සමාන කළ හැකි වාසය කරන්නේ කියලා. ඒ කියන්නේ දැන් මේ අය ඒ කොසල් නුවර කොසල් රටේ ඉන්න දානපතියන් අතරින් බොහොම ඉහළම දානපතියෙක්. අතින් භාගතුන් වහන්සේ වහ ඔබලා වගේ මිනිස්සු කොසල් රටේ කී දෙනෙක්ද ඉන්නේ කියලා. ඒකමන මේ අයිඳන් කියනවා ලාභානෝ භාන්තේ සුලබ්භාන් සුලද්ධානෝ භාන්තේ යේසන්නෝ භගව අයවං ජානා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ අපි ගැන ওই විදිහට නම් හිතන්නේ අපට ඒක ලොකු ලාභයක් මනා ලාභයක් කියලා එය සතුටු වුණා. ඉතින් අන්න බලන්න මේකෙන් තේරුම් ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඒ වගේ ගිහි ආර්ය ශ්‍රාවකයෝ වාසය කළා. සියයර සෝතාපට්ටි අංග බලත් පිළිතලා මේ අනුන්වත් රැකගෙන තමන්වත් රැකගෙන දාන ආදී කුසල ධර්මයන් කියෙදී වාසය කළා. ඉතින් මේ දෙදෙනාට උපාසකවරු දෙදෙනාටම පුළුවන්කම ලැබුණා මරණාසන්න කාලය වෙනකොට මේ සෝතාපන්න වෙලා පමණක් හිටපු පුරාණ උපාසකතුමා මරණාසන්න කාලය වෙනකොට සකදාගාමී වෙලා ඒ දෙදෙනාම මරණින් මතු කුසිත භාවනයේ ගිහින් පහළ වුණා කියලා සඳහන් වෙනවා. කියන්නේ ඒක නිසා මේ පින්වතුන්ලා තේ පුරාණ ඉසිදත් උපාසකවරු ආදර්ශයට අරගෙන ඉතින් අප්‍රමාදී වෙමින් මේ සෝතාපට්ඨියංග අතර ඇති කර ගන්නට මහන්සි ගන්න මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ජනිත කරගත්තා වූ පුණ්‍ය සම්පත්තියත් මේ සෑම දිනාට මේ උතුම් සෝතාපට්ඨියංග හතර තම තමන් තුලත් පහළ කර ගැනීමෙන් මාර්ගඵල නිර්වාණ අවබෝධය පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. දහම් ගැටලු තියෙනවා නම් විමසන්න පුළුවන්. සෝතාපට්ඨිය සම්පූර්ණ සබල සම්පූර්ණ මාර්ගය තුනක් පස්සේ එහෙම ආර්යයන් මාර්ගය තුනක් පස්සේ සෝතාපට්ඨිය මාර්ගය තුනක් පස්සේ කාය මාර්ගය වැඩෙනවා නෑ නෑ ඒක නෙකියේ මේ සතර පාය වැටෙන්නේ නැහැ වැටෙන්නේ නැහැ කියවන් පස්සේ ආයි පුළුවන් කතාවක් නැහැ ආන්නේ ඒක එයා සැඩ පහර වගේ නිවන තමයි යන්නේ සතර අපායට යන්නේ. සතර අපාය කියලා කියන්නේ ඉතින් මේ බුද්ධ කියන්නේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් තැනක් නෙමෙයිනේ. දැන් සෝවාන් වෙච්ච කෙනා ඉදිරි මාර්ගඵල ලබන්නේ එතකොට ඉදිරි මාර්ගඵල ලබන්න පුළුවන් තැනක විතරයි යා උපදින්නේ. සුගති වල වුණත් අභාව්‍යස්තයන් වල උපදින්නේ. දැන් අසඤ්ඤ තලයේ වගේ ඉදිරි මාර්ගඵල සම්පූර්ණ කරගන්න බැරි තැන් වල උපදින්නේ නැහැ. අසඤ්ඤ තලයේ සුගතියක් කියනවා සෝවාන් වෙච්ච කෙනෙක් අසඤ්ඤ තලයේ පහළ වෙන්නේ නැහැ. අරූප තලවල පහළ විය හැකි. මොකද ඉදිරි මාර්ගඵල අරූප තලවලදී බලා ලබා ගන්න පුළුවන් සෝවාන් වෙච්ච කෙනාට. හරි. අරූප සමාපatti වල උපරිමයේනේ සංඥාවක් ඇත්තෙත් නැති නැත්තෙත් නැති තත්වයට ආකින්චඤ්ඤායතනයේ සියුම් වෙච්චහම තමයි මේව සංඥා නාසඤ්ඤායතන ලැබෙන්නේ. ඒකෙන් ආකින්චඤ්ඤායතනේ ලැබී තියෙන්න ඕන අනිවාර්යෙන් මේ නිව සංඥා නාසඤ්ඤායතනටපත් වෙන්නේ. අකින්චඤ්ඤා ආයතන සංඥාව සියුම් වීමෙන් තමයි මේ සංඥා නාසඤ්ඤා தත්ය ඇති වෙන බව සඳහන් කරන්නේ. සෝවාන් වෙච්ච කෙනෙක් ඒ හතරයෙන් උපදින්න පුළුවන්. ආකාසානංචායත විඥානංචායත නාසඤ්ඤායත නියසඤ්ඤා නාසඤ්ඤායත හතරේම උපදින්න පුළුවන්. සෝවාන් වෙලා නිසා ඉදිරි මාර්ගඵල සම්පූර්ණ කරගත හැකි අරූප බලවලදී. සෝවා නොයෙච්ච කෙනෙක් පහළ වුණොත් මාර්ගඵල ලබන්නේ නැහැ. අනිත් එක සඳහන් වෙන දැන් සෝවාන් වෙච්ච කෙනෙක් වුණත් නේව සංඥානා සංඥායතනෙ පහළ වුණොත් බොහෝසෙන් ඒ ආත්ම භාවයෙන්ම අරහත්ත්වයට පත් වෙන පිරිණිවීමක් සිද්ධ වෙනවා. ඔව් ඔව්. දැන් ලෞකික ධ්‍යාන ලබා ගන්න ඉන්නවනේ. දැන් ආලාර කාලා මුද්දතරාම් පුත්තලාගේ තාපසවරු දැන් එහෙම කෙනෙකුට දැන් උදකරාම්පත තාපසතුමාත් මේව සංඥා නාසඤ්ඤායතනෙ ගිහින් තමයි ඉපත්. එතකොට ඒගොල්ලෝ ලෞකික ධ්‍යාන තුළින් මේ தත්ත්වය ඇති කරගෙන තියෙනවා. ඒක ධ්‍යාන බලයෙන් තමයි ඒක ඇත්ත ලැබෙන්නේ. යම් කෙනෙකුට සෝවාන් මාර්ගඥානයක් තිබිලා මේව සංඥා නාසඤ්ඤායතන සමාපත්තියක් තිබුණොත් කැමති නම් එහි ගිහින් පහළ වෙන්න පුළුවන්. එතකොට එහෙදීම අරහත් වෙලා පිරිනිවෙන්නත් පුළුවන්. පොතඥාන කෙනෙක් නිය සංඥානා සංඥායතනේ පහළම කල්පසු 4000ක් ජීවත් වෙලා ආවිකලවර චුත වෙනවා. චුත වෙලා ඉතින් මේ නැවත ප්‍රතිසන්දි ලබන. එයාට එහෙ ඉන්නකම් මාර්ගඵල ලැබෙන්නේ අහන්න බෑ. ආන්නේ ඒක. ඒ ඒකයි කාරණේ අහන්න බැරි. අරූපීනේ රූපයක් නැහැනේ. ඒකෙන් හින්දා ධර්මය අහන්න බැරි හින්දා තමයි බොහෝ කෙනෙක් අරූප තලවල පහළ වුණොත් මගඵල ලබන්න බැරි. සෝතාපන්න කෙනාට කලින් අර සෝතාපට්ටි අංග හතර ලැබී තියෙනවානේ. ඒකෙන් එයාට ඉතුරු ටික හෙලි කරගන්න ඕනේ. ආ. ඉසන්න පංච සීලයේ පිළිපිටා භාවනා කිරීමෙන් ධර්මාශ්‍රවණයෙන් ධර්ම සාකච්ඡාවෙන් ජනිත කරගත්තා වූ කුණ චේතනා සමුදායත් ඒ මොහොතේ නැතිව නැතිව ගිය බැවින් අනිත්‍යයි. අනිත්‍ය වූ කුණ චේතනා සමුදාය ඇතිවීම නැතිවීම වශයෙන් సంతානයේ පෙරෙන බැවින් දුක්ඛයි. අනිත්‍ය වූ දුක්ඛ වූ ගුණ චේතනා සමුදාය තමන්ගේ වශයෙන් හින පවත්නා බැවින් අනාත්මයි අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ගුණ චේතනා සමුදාය පරමාර්ථ වශයෙන් දුක්ඛාරිය සත්‍යයි ඒ දුක්ඛාරිය සත්‍ය උපදවන පූර්ව භව තෘෂ්ණාව දුක්ඛ සමුදය ආර්ය සත්‍යයි දුක්ඛ සමුදය දෙකේ නොපැවැත්ම දුක්ඛ නිරෝධාරිය සත්‍යයි ඒ දුක්ඛ නිරෝධේ සාක්ෂාත් කරන්නා වූ මාර්ගයේ ප්‍රතිපදාව දුක්ඛ නිරෝධගාමිනී පටිපදාාරිය සත්‍යයි ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහාම අපගේ මේ කුසල ධර්මයේ කාන්තේම හේතු වේවා වාසනාව වේවා කියා ප්‍රාර්ථනා කරගනිමු. ජනිත කරගත්තා පුණ්‍ය ධර්මයන් ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සමස්ත දිව්‍ය රාජ සමූහය විසින් අනුමෝදන් ලබත්තා පින් අනුමෝදන් වන්නා වූ දෙවිවරු උතුම් නිවනින් සැනසෙත්වා පින් අනුමෝදන් කරමු ආකාශත්තා ජුම්මත්තා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තාච බුම්මත්තා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තාච බුම්මත්තා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මම් පරං නමින් ජන්මාන්තරගත වූ ඥාතීන්ටත් මේ පින්කෙන් සත්පත් වීමෙන් ඥාතීන්ද සුවපත් භාවයට පත්වෙත්වා සංසාර දුකින් අත මිදී උතුම් නිවනින් සැනසෙත්වා පින් අනුමෝදන් කරමු. ඉදං වූ ඥාතීනං හෝ සුසුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝ සුසුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝ සුසුඛිතා හොන්තු ඥාතයෝ සිද්ධ කරගත්තා වූ මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් කුණුරුවන්ගේ අනන්ත ගුණානුභාව බලයෙන් මේ පින්වතුන්ලාට තව තවත් දාන සීල භාවනා දිදාර පුණ්‍ය ධර්මයන් සිද්ධ කරගන්නට කායික මානසික නිදුක් නිරෝගී සුවය ශක්තිය සැලසේවා කායික පීඩා දුරු වෙලා කායික මානසික සැනසීම සැනසේවා සිතතන් පිනට දහමට කුසලයටම නඳුරු වීමෙන් මෙලව ජීවිතය සුවපත් වේ පරලොව ජීවිතය සුවපත් වේ සංසාර දුකින් අත මිදී උතුම් නිවනින් සැනසීම සඳහාම මේ පුණ්‍ය ධර්ම හේතු ආශනා වේවා කියා ප්‍රාර්ථනා කරමි. සබ්බේ දයෝ විවාජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වාන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං අක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තුතේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධාන්ති ආයුවන්නෝ සුඛං බල ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතරෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජති